හොඳයි අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපේ තුන්වෙනි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරක වැඩපිළිවෙල අපි ඊ වගේම ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු ඊට පස්සේ ලැබෙන පරිදි සභාවෙන් නැගෙන ප්‍රශ්න වලට සාදර වෙලා අපි ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මනුජගෙන් අවසරයි ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න 8ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පාදය යැවීම තැබීම ලෙස මෙනෙහි කළෙමි පාදය ඔසවා තැබීමේදී පාදයේ ස්පර්ශය පොළවේ තද ගතියක් ලෙස නිරීක්ෂණය කළෙමි විලුඹේ ස්පර්ශයත් සමගම කන ඇතුළතින් දෝංකාරයක් ලෙස ශබ්දයක් නිරීක්ෂණය කළෙමි මෙහිදී වම් පාදයට එන දෝංකාරය දකුණු පාදයට වඩා වෙනස් වූ ශබ්ද දෙකකි. මෙසේ මෙම ශබ්ද කෙරෙහි නිරීක්ෂණය කරද්දී මෙම ශබ්ද සියුම් වී ගියේය. ඉන්පසු නැවත පියවර තැබීම් කෙරෙහි සිත යොමු කළෙමි. විනාඩි 35 40ක් පමණ සිදු කළෙමි. පාරයන්කේදී පිම්බීම හැකිලීමට සිත යොමු කළෙමි. පිම්බීමේදී උදරය උස්වීමත් හැකිලීමේදී සැහැල්ලු වීමත් නිරීක්ෂණය කළෙමි. එක්වර වාර 15ක් පමණ නිරීක්ෂණය කළෙමි. භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. පරියන්කේදී පිම්බි මැකිරීම වාර 15ක් විතර කරන්න පුළුවන් බව විස්තර කරලා තියෙනවා. ඒ අනුව බලන්න ප්‍රමාණ වශයෙන් මට 15කට යන්න පුළුවන්. අපි මොනවා හරි උපක්‍රම කරලා ක්‍රමසාවිදිය යොදලා මේක 20 කරගන්න පුළුවන් නම් නැත්නම් 16 17 18 19 මේ 20 කරගන්න පුළුවන් නම් 25 කරගන්න පුළුවන් නම් 30 කරගන්න පුළුවන් කියලා අර පිම්බිම ඇකිලිවට මූණට මූණ දාලා තියෙන කාලය වැඩි කර ගැනීමට ඒකෙදී පුළුවන් තරම් උත්සාහ කිරීම තමයි දෙන්න තියෙන උපදේශය. සක්මනේදී ඒ වම්පයේ ඇහෙන සද්දේ දකුණු පයේ ඇහෙන සද්දේ වගේ ඔසවනෝ යවනෝ ක්‍රමකට හෝ වම දකුණු වශයෙන් බලන වශයෙන් බලනකොට පතුලේ ඒ වගේ යම් යම් වෙනස්කම් තියනවාද කියලා পায়ට හිත දාගෙන ඉන්න එක හොඳයි. නමුත් ඒ දාගෙන ඉන්නකොට পাය දනිනවා, දැනෙනවා, බලනවා, මානසිකාර යොදවනවාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එතකොට එකතු කරන තොරතුරු ප්‍රමාණයෙන් තමයි. ඉතින් ඒ නිසා පරියන්කේදී හොඳට ඒ තොරතුරු එකතු කරන්න. තොරතුරු යම් ප්‍රමාණයකට දෙන්න පරියන්කේට වැඩි සක්මණේ විස්තර කරලා තියෙනවා. ඒ නිසා සක්මණේ හොඳට තොරතුරු අහුවෙන එක බලන්න පරියන්කේදී වැඩි වේලාවක් අරමුණට පිම්බීම හැකිලීමට මුණ දාගෙන ඉන්න යමක් කළ යුතුද ඒ දේ කරන එකයි කරන්නේ. දෙවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී මා දැන් මෙතන බව දැන කයට සිත යොදවා සිටී හුස්ම රැල්ල දෙස බලන්නට යාමේදී එය ආයාස කරන බැවින් ඔබ වහන්සේගේ උපදේශ පරිදි ආයාසයෙන් හුස්ම රැල්ල දෙසට සිත නොයදවා ඉබේම හුස්ම රැල්ල ප්‍රකට වනතේ කයෙහිම සිත යොදවා තබයි. නමුදු හුස්ම රැල්ල ප්‍රකට වන්නේම නැතුවා වගේ කලාතුරකින් පමණක් ප්‍රකට වේ. නමුදු හෘද ස්පන්දනය ප්‍රකටය. හොඳට සක්මන් කර අවසන්ව පරයන්කේ ඉඳ ගන්නා විට හෘද ස්පන්දනය වඩා ප්‍රකටය. එවන් අවස්ථාවකදී ආයාසයෙන් හුස්ම රැල්ල දෙස නොබලා හෘද ස්පන්දනය දෙස සිත යොමු කිරීම වරදක් නොවේද? හුස්ම රැල්ල නැති වූවායි ප්‍රශ්චත්තාපයක් නැත. තවද පර්යංකයේදී කයට සිත යොදවා සිටින විට මොහොතකට සිතද පිට යයි. නමුත් කයේ ඉදිරියට එක්වර තල්වීමක්ද සිදුවේ. ඊයේ දිනයේ පිටුපසට වැටෙන්නට වගේ ගිය බැවින් දෑස් සැර බැලීමට සිදුවිය. මෙය නිදිමත ස්වභාවයක් නිසා මතුවක් නොවන බව මා දනි. මක් නිසා දෙයක් කය ඉදිරියට තල්වීමට පෙරදී සිට ඒ තල්ලුවීම දක්වාම සතිය හැමතැනම තිබූ බව විශ්වාසය. නමුත් තල්ලුවීමට පෙර සිත සතියේ සිටියාද වෙනත් අරමුණු කරා ගියාදැයි මතකයක් නැත. මේ කුමක් දැයි මා වෙත අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම නිවන් දකිත්වා. ඔව් මේකේ කාරණා දෙකක් මතක් කරන්න වෙනවා. පරියංකයේ ගැන කියනකොට ආනපානි දැනෙන්නේ නැහැ කියනකොට ලොකක් ලොකු ගොඩක් කණපින්දම් ගන්නවා. ඊට පස්සේ හෘද වස්තු දැනෙනවා කියලා ඉස්සර කියනවා. නමුත් ඒ හෘද වස්තු දැනෙන්නෙත් නැති ආනපාන දැනෙන්නේ නැති වෙලාවේ මම දැන් මෙතන ඉන්නවා කියලා කොහෙන්ද දැනගන්නේ මොකද්ද ප්‍රත්‍යක්ෂණය කරන්න කියන කාරණාවට හිත දමන ඔය ප්‍රශ්නාවලියටම උත්තර ලැබෙනවා. ඒකට අවධානය යොමු වෙලා නැහැ. ඒක නිසා අනපනේ නැහැ කියලා හෝ හෘද වස්තු ගැහිම දැනෙනවයි කියලා හෝ ඊවනේ මේ ප්‍රශ්න තියෙන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඇවිදිනව නෙවෙයි කියලා දන්නේ කොහොමද? නිදාගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? හිත අතීත අනාගත නෙවෙයි දන්නේ කොහොමද කියලා කියන්න මොකක් හරි ලකුණක් තියෙනවා. ආන්නේ ලකුණ පුරාවට රචනයේ මගහැරලා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි මායාවේ උපක්‍රමය. ඒක තමයි කෙලස් කියන්නේ. අපි ඒක බදලා දාන්න ඕන. ආනපන පේන්නේ කවන්නේ. හෘදවස්ත වෙන කවන්නේ. ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? එතකොට ඔය ආනපන ගෙවිලා ගියාට පස්සේ හිත කලකොල වෙන්න දෙයක් නැහැ. අර ඇඟත් එක්ක යාළු වෙලා එහෙම නැත්නම් අරමුණක් නැතුව නැත්නම් ඉඳගෙන ඉන්න බව විතරයි ආනපන පේන්නෙත් නෑ වර්ධ වස්තුවක් නැති වෙච්ච වෙලාවේ මොකද්ද කියන එක අඳුනගෙන තිබ්බොත් ඒක යෝගාවචරයට කලකොල වෙච්ච වෙලාවක සහංගිලියක් වෙනවා කල්යාණ මිත්‍රෙක් වෙනවා හැරමිටියක් වෙනවා ඒක නොදැන නෙවෙයි නොවැටහි නෙවෙයි ඒකට වார்த்தාවට ඇතුල් කරන්න පෙළඹෙන්නේ නෑ ඒක තමයි අපි මේ ගොඩාක් නැවත නැවත කතා කර කියන්නේ මූල කර්මස්ථානේ මම දැන් මෙතන නම් ඒක විස්තර කරන්නේ ඒක නමට අහනපන් නැති වුණාය හෘද වස්තු පෙන්වයි කියන කාරණාවලින් ඒව ගැන කොච්චර කතා කරත් මේ ප්‍රශ්නේ තාම බලංගුයි. අනේ ප්‍රශ්න දිගට බලන්නේ. අනිත් තමයි ඔය මේ ඔක් මං හිතා ගිය පාර ඔය ට්‍රිප් එකේදී උනේ ඒ භාවනාවට ඇවිල්ලා හිටියයි දවස් 10ට ගුරුවරියක් ඉතින් එයා කිව්වා ස්වාමීන් වහන්සේ කියන්නේ ඉස්සෙල්ලා මම අපේ පන්ති පොඩි ළමයින්ට නිකන් උත්සාහයක් කෙරුවා ආනපනේ භවනා කරවන්න අවුරුදු 6ක විතර ළමයි. ඉතින් ඒ ළමයිට මේක හඳුන්ලා දුන්නාට පස්සේ හුස්ම දිහා බලන්න කියලා ආයිති ඒ ළමයි කියනවලු මට හුස්ම වැටුණා නැත්නම් වැටුනේ නැහැ කියලා ඒ ළමයිකවලු මට හුස්ම අහුවෙන්නේම නැහැ කියලා. ඉතින් ටීචර් හිතාගත්තලු ඒක ඉතින් වෙන්න පුළුවන් මේ ළමයට අහුවෙලා කියන්න බැරි දන්නෙත් නැහැ. දැන් මෙතන අවුරුදු 6 නෙවෙයි 60 කට්ටියනේ ඉන්නේ උන්දලට කියන්න බෑ 6 කට්ටිය කොහොම කියන්නේ. ඊට පස්සේ දෙවෙනි දවසට බැලුවලු මේ ළමයා භාවනා කරනකොට හොඳට ඉන්නොද්ද ඉඳගත්තාම හරි ලස්සනට ඉන්නවලු ඒ ළමයා. අහුවට පස්සේ ගොල්ලෝ මට මොනවක් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ භාවනා කමටහන් සුද්ධ කරනකොට මම මතක් කරා ආනාපානෙ නොපෙනුනාට හොඳට කයේ හිත තියෙනවා නම් ඒක ගියාත්මේ භාවනා කරපු ලකුණක්. අරමුණක් නැතුව හොඳට හිත හිටිනවා. ඒ වෙලාවේ කලබල වෙන්න නරකයි අරමුණ නැහැ කියලා. හැබැයි හිත හිටින බවට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මම දන්නවා හිත අතීතේ නෙමෙයි අනාගතේ නෙමෙයි ඉන්න ඉරියව්ව දන්නවා. ඒ කියපු ගමන් ටීචර් නැගිටලා කිව්වා අර ළමයා ඒක තමයිලු වෙලා තියෙන්නේ ළමයට ආනපනේ අහුවෙන්නෙම නැහැ ආනපනේ සම්පූර්ණ සංසිඳෙලා ඊළඟට කලබල වෙන්නෙත් නැහැ ටීචර් අහනවා කෝ ආනපනේ කියලා ඒක පැහැදිලි කරන මට ආනපනේ පේන්නේ නැහැ දෙවෙනි දවසෙත් ඒවලු දෙවෙනි දවසෙත් පේන්නේ නැතිලු තුන්වෙනි දවසේ ඒවලු තුන්වෙනි දවසේ පේන්නේ නැතිලු මට දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ අපි මේ ආනපනේ අල්ලගෙන ඒ නොලැබීම පශ්චාත්තාප කරනවා දැක්කහම ඒක ඊවස් නැති වෙච්චාම ආයෙ පශ්චාත්තාපයක් කරගන්න. ආනාපාන නැතුව යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හොඳටම හිතනද හොඳට ආනාපාන පිනිච්ච කෙනෙක් ගැන හිතනද එයත් භාවනා කර කර යනකොට ගින්න ඉවෙන්නේ ක්‍රමයෙන් ආනාපාන තුනිර නොපිනිය. ඒකට ආයෙත් ওই කයටම තමයි ඉන්නේ. ඉතින් එතනින් පටන් ගන්න පුළුවන්. ওই කම්පනාන් උපදේශ මාලාවේ සක්පන පරියන්කය පිළිබඳ තියෙන අන්තිම වචන වාක්‍ය දෙක අහන්න ඉඳගත්තර පස්සේ ආනපානෙ වැටෙන්නේ නැත්තම් හොයන්න යන්න එපා. වැටෙන මම දැන් මෙතන ඉන්නවා කියලා පටන් ගන්න පුළුවන්. නැත්නම් ඒ විශ්වාසය ඇති කරගත්තොත් යෝගාචර වටවලල්ලේ අනේක වෙනකොට ගෙලින්ම ඒ විවේකයට යනවා. ඒකට කාය විවේකය, අතර මේක චිත්ත විවේකේ. ඒ චිත්ත විවේකය යනවා ආනපන පිනුනයි කියලා ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ. හෘද වස්තුව පිනුන්නේ නැහැ කියලා ප්‍රශ්න කරගන්නත් නැහැ. හෘද වස්තුව දැටේනවා කියලා ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ මොකද එයා දන්නවා මම දැන් අරමුණේ හිත දාලා තියෙන අරමුණේ ඉන්න බවට මට විශ්වාසයි අරමුණ මොකක් වුණා ප්‍රශ්නයක් නැහැ ඒක නිසා මේ තොරතුරු පොදුවේ කතා කරන එක කාටත් හොඳයි සමහරු චෝදනාම කරනවා මේ ආනාපානෙම පෙන්වන්නට ආනාපානය බලන්න කියලා බලපෑම් කරන්න හදනවා එහෙම කරන්න එපා. එහෙම ඔක්කොටම පේන්නේ නැහැ කියලා නෑ. එහෙම නෑ මූලික උපදේශපන්ති අහලා බලන්න ආනාපානයෙන් බලන්න කියලා නෑ. බලන්න කියලා දෙන්නේ ඉන්නේ ඉරියව්ව බලලා. ඉරියව්ව බලනකොට පේනවා නම් මේ රචකයා ලිව්වා වගේ හෘද වස්තු ස්පන්දනයේ පේන දේ බලන්න. නොපෙනෙන දේ බලන්නත් එපා. මේ පේන දේ බැලුවයි කියලා හිතර සැක උපදවන්නත් එපා. එතකොට දෙකෙන්ම වෙන්නේ අර ගමනේ තියෙන සරල භාවය, ගමනේ තියෙන ඍජු භාවය කැඩලා යනවා. ඒක නිසා බලාපොරොත්තු වෙන්න හොඳට හුරු වෙනකොට දවස් දෙක තුනක් වැඩමුළුවකම ඉන්නකොට ඉඳගත්තර පස්සේ මොනවක්වත් දැනෙන්නේ නැහැ. ඒක වඩා හොඳයි. ඒ වෙනුවට හුස්ම ගන්න ගියොත් එහෙම නැතුව පෑනක් කොලයක් කරන ලියන්න පටන් ගත්තොත් ඉන් දෙකෙම වෙන්නේ අර පෑදීච්ච දියට බොරතිය දාගත්තා වගේ කලවමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මේ ධර්ම සාකච්ඡාවේදීමයි ওই ගැටේ ලියෙන්නේ. එසා කාටවත් ඒක ප්‍රශ්නේ ඇති වෙච්ච හැටි ලියලා ඉදිරිපත් කරන්න බැරි නම් කෙනෙකුට ප්‍රශ්නේ හිතන්න බෑ. ඉතින් ඉදිරිපත් කරපු වෙලාවෙත් බොළඳ ගතියක් ඒකේ තියෙනවා. ළමා ගතියක් තියෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. අපි ඒක ඒ ළමා ගති බොළඳ ගති ඇති කරගන්නේ මේ ඒක කවදා හරි විනිවිද දකින්න එපා නැත්නම් යන්න බෑනේ. ඒක නිසා මේක ගැන සැක කරන්න එපා. හෘදේ වස්තු දයට එහෙම තිබුණා හෝ නැති හෝ වේවා. ආනපන වැටීම තිබුණා හෝ නැති හෝ වේවා. මේ කයට හිත ගියාම මම මොකෙන්ද කය අවබෝධ කරගන්නේ කියලා අපි ගමුදු උසාවියට බලන්න. මගේ ආයි නෝන මම බැන්න නම් එන්නේ නැහැ උසාවියට. මොකද්ද මං අහන්න හදන ප්‍රශ්නේ? ඒ ආනපන වැටෙන්නෙත් නැති යම් අවස්ථාවක හෘද වස්තු වැටෙන්නෙත් නැති මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා වැටහීම Taman ප්‍රත්‍යක්ෂණය කරලා තියනවාද? එහෙම නැත්නම් ඒක තාම Tamanට මුණට මුණ දාලා හම්බෙච්ච නැති අරමුණක්ද? ස්වාමීන් වහන්සේ මේ අර ඉස්සරහට වීසි වෙනවා වගේ වෙනවනේ. එතකොට ඒක මේ වෙන්නේ ඉස්සෙල්ලා ඉඳන්ම මම දන්නවා වෙනවා අගව දක්වාම දන්නම වෙනවා කියලා. එතකොට මෙතන ඉන්න හින්දානේ හරි එතකොට නැමෙන වෙලාවේනේ හෘද වස්තු ගැහෙන වෙලාවේ මං කියන්නේ දෙකම නැති වෙලාවේ ඉන්න බව ප්‍රත්‍යක්ෂණම අපබ්‍රන්ත ප්‍රශ්නයක් අහන්නේ. වැනෙන වෙලාවේ දන්න එක දන්නවා. ඒක ලියලම තියෙනවානේ. හෘද වස්තු ගැහෙන වෙලාවේ දන්න. මං අහන්නේ හෘද වස්තු ගැහෙන වෙලාවකුත් නෙවෙයි. ආනපනෙත් නැහැ. වැනෙන්නෙත් නැහැ. නිකම්ම නිකන් ඉන්න වෙලාවට මම දැන් කරදර නැති වෙලාවේ, බාධාවක් නැති වෙලාවේ මම වෙමි කියලා එකක් තියෙනවානේ. I am. ආන් ඒක අත්දකලා තියනවාද? ඒක මතක් කරන්න පුළුවන්. කකුල් වල වේදනාව වගේ තමයි. අන්න ඒක අල්ලන්න ඕන. ඒක අල්ලන්න ඕන මේ මේ ඉන්නකොට පයට ඇදිලා තියෙන හැටි. ටික වෙලාවක් ඉන්නකොට වේදනায় නැහැටි. එතනින් ගියාම හරි ගසලා දීප එකලට නැතුව මේක වැක්කිරලා තියෙන හැටි මේ ඔක්කොම සමානට නපුරු ලකුණු. ඔක්කොම මේ තමන්ගේ බලාපොරොත්තු සුන් කරන ලකුණු. නමුත් ඒක හොඳට පේනවා මම මැරෙලා නැතුව ඉන්නවා. මම ඉන්නවා. මැරෙලා නැහැ. නිින්ද ගිල්ල නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. සිහියෙන් ඉන්නේ. අන්න ඒ ටික රචනෙට දැම්මේ නැතුවට වැඩිකාරද නිවැරදිකාරද? වැඩිකාර. ඈ? වැඩිකාර. ඒක තමයි අපිට ඕනේ. අපිට අනම්මනම් බයිලා මොකක්වත් එපා. යමක් අරමුණක් අඳුල්ලා දුන අරමුණ ගැන කතා කරන්න. කතා කරුවේ නැත්නම් උදේට කතා පාර්තියයි, දවල්ට කතා පාර්තියයි, රාට කතා පාර්තියයි දඬුවම දෙනවා. අපිට ඕන කරලා තියෙන ඕගොල්ලෝ කියන්න හදන කතන්දර නෙවෙයි. ආනපන පෙන්නුන්නේ, හෘදවස්තු පෙන්නුණා, කයිතරට නැමුණා. ඒ බයිල නෙවෙයි. අපිට ඕන කරලා මොකක්වත් නැතුව ඉන්න වෙලාවේ මම පටන් ගත්ත මුල් ගිවිසුම ගහගත්ත අරමුණ මෙන්න මෙහෙමයි. ඒක දැනෙනකොට දැනෙන්නේ කෙනහිල්ලක් කරා වෙන්න පුළුවන්. ඒක දැනෙන්නේ දරතයක් කරා වෙන්න පුළුවන්, දවිල්ලක් කරා වෙන්න පුළුවන්, පරිලාහයක් කරා වෙන්න පුළුවන්, පෙලිල්ලක් කරා වෙන්න පුළුවන්. මේ පෙලිල්ලට සාදරය කරන්න බැරි නෑ. මං කියන්නේ හොඳට අහගන්න. ඒ කය තියෙන බවට දැනෙනේ දරතය, පරිලාහය, දැවිලි තැවිලි සාදර වෙන්න බැන්න නිවන් ගමනක් නැහැ. සර්වඥාන්සේ මේකට කියනවා මේකට ප්‍රමෝදයක් පහල කරගන්නයි කියලා. මේකට ප්‍රීතිය පහල කරගන්න කියනවා. ඕකට සති සම්පජඤ්ඤය කියන්නේ කියනවා. මොකද මේ කයේ දැනෙන දරතේ, කයේ දැනෙන වෙහෙස, කයේ දැනෙන දැවිල්ල, කයේ දැනෙන තැවිල්ල, ඉතින් ඒකෙන්නේ අපි දන්නේ සතිය තියෙනවා කියලා. ඔක්කොමලා හිතන්නේ ඒක මේ කවුරුහරි හුනියම් කරලා මගේ ඇඟට මේ වේදනාව ඇවිල්ලා නැත්තම් මේ රනිල් වික්‍රමසිංහ ඉන්න නිසා තමයි යාන්ඩෝ වර්ණාන්ඩෝ තිබ්බනම් හොඳයි කියලා හිතනවා. නැත්තම් මේ වහිනේ හින්දා කියලා හිතනවා. নানা ප්‍රකාර දේවල් කියනවා මේ කයට හිත ගියාම දැනෙන මේ දැවිලි දැවිලි ටික ආඩම්බරෙන් කියන්න පුළුවන් නම් මම මැරිලා නැති බවට මෙන්න මට මේ හැප්පෙන වැටහෙන පේනවා. මට මැරිලා නැති බවට මට ඉරියව්ව මට ඕනේ නැති විදිහට පවතින නැති විදිහට තියනවා කියලා ඒ ටික කියන්න ගත්තොත් ඒ මනුස්සයාට ආය මාරයත් බයයි. ඇත්තනේ කියන්නේ. හැබැයි ඒක සාදරව කියන්නේ. ඒකට බුදුහන්සේ පාවිච්චි කරන වචන ප්‍රමෝදේ. තරුණ ප්‍රීතියක් පහල කරගන්න ඕනේ මේ කයේ දැනෙන දැවිලි තැවිලි වලට. ඊට පස්සේ උණ්ඩ කොට දා කවුරකට බෑ උණ්ඩ වමාවේ දාන්න. ඒක දන්නවනම් සදා සාමදාන. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා හිස්ටීරික් uh, trauma change into day to day unsatisfactoriness. ඒ මානසික අතහන මට්ටමට නගින මානසික රෝගය මේ එදිනෙදා දුක බවට පත් කිරීම විතරයි මානසික වෛද්‍ය විද්‍යාව කරන්නේ. ඉතින් අපි එදිනෙදා තියෙන දුක තමයි ඉඳගෙන ඉන්නකොට ඉරියව්වේ තියෙන දැනිල්ල. ඒක තමයි අපි දන්නේ නැති දේ. අපි අනුන්ගේව හොයනවා, ඊයේව හොයනවා, හෙටේව හොයනවා, ඉරියව්වට කරදර කරනකොට හොයනවා. නමුත් අර මොනක්වත් නැතුව ඉරියව්ව ඉන්නකොට ටික මීට පස්සෙත් ලිව්වේ නැත්තම් මොකද කරන්නේ? කසෙන් තල්ලමදි. මම මේ කට්ටියට දෙක්කමයි ගහන්නේ මේ එක්කෙනෙකුට නෙවෙයි. කවුරුවක්වත් ඒ Taman අරමුණ ගැන කතා කරන්නේ ඒකට කියන ආඩපාලි කතා කරනවා, ගෙනහිකම් කරපුවා කතා කරනවා, නැතිව කතා කරනවා. මේ අස්පනා පිට දෙක කියන එක අමාරුයි මම දන්නවා. නමුත් අපි ගිවිස ගන්න ඕනේ යත් එක්ක යාළුවෙන් නැත්තම් මාර්යාව විලොත්තෙන් කුත්තු කරනවා. කෙලෙස් ඇවිල්ලා කුත්තු කරනවා. කුත්තු කරන්න දෙන්නේ නැතුව පේන අරමුණ ඉදියව නැ ඉදියව කියන සක්මන සක්මන කියන ආනපාන ආනපාන කියන. What is the ඉවසමිනස්. What is? ඒකට ඔට්ටුයි කියන්නේ නැහැ. මොකද ඒ අවසරයි ස්වාමීන් වහන්ස. දැන් ඒ වගේ දෙයක් එනකොට ඊට පස්සේ අපිට හිතන්ට එතනට යනවනේ. එතකොට අපි කොහොමද ඒක තමයි ඒ එතන කියන කය ඇතුලේනේ මම දැන් මෙතන. ඒක තමයි අපිට ඕනේ. එතකොට කය තියෙන අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන කෙනෙක් ගාව නෙවෙයි වෙන තැනක නෙවෙයි. මේ දණියේ මේ papuye මේ නායේ කොයි හරි. එතකොට කොහොමද මම ඇතුලේනේ? ඔව් දෙවිල්ලක් වගේ කැසිරලා. දණියේ සාදු. ඒ වගේ පුපුරලා පිච්චිලාම් ඵලයන්. මම හරිම සතුටුයි කාට හරි කායික වේදනාවක් ආවයි කිව්වනම් මම දන්නවා මීට සතිය පිටුලා එයා ඊගාව දවසට නව ලෝකේ බුක් කරනවා ජෙනරල් ෆිසිෂියන් කෙනෙකුට ඉතින් උන්ද දෙනවා බෙහෙතක් හොම්බෙන්න යන්න මොඳ උන් එක එක භාවනා කරපු උන් නෙවෙයි බුදුහාමුදුරු හිටියන් කියයි ඔන්න දැන් තමයි ඔබට සතිය පිටලා තියෙන දැන් ඕකම තමයි ඵලයන් කියලා ඉතින් අපි දුවනවා ඒ අපොයින්ට්මන්ට් කැන්සල් කරගෙන මෙහෙ තියෙනවා භාවනාවේ නැගිටලා යනවා අතන කක්කු මෙතන පිපුරුම් කියලා මෙතන යන්නේක තමයි අපිට ඕන කරන්නේ. එතකොට හොඳට බලන්න ඒක මනෝ විකාරයක් නෙවෙයි, හීනයක් නෙවෙයි, බීලමත් වෙලා ගත් එකක් නෙවෙයි ප්‍රත්‍යක්ෂයි. එතකොට හරියට කියන්න පුළුවන් මගේ අහවල් තැන කකුලේ මේ පුපුරු ගන්න. මේ උණුසුම් බුබුලු දානවා, සීතල බුබුලු දානවා, සත්තු දුවනවා, දඟලනවා, නඩියනවා, කොන්දේ අමාරුයි, බෙල්ලේ අමාරුයි, දතේ අමාරුයි. ඒ වෙලාවේ මේක වෙලා තියෙනවා නම් ඔය කවුරු මොන જાති කිව්වත් සතිය පිහිටු බවට ලකුණක්. ඒකට වෛර කරන නිසායි මේ කට්ටියට භාවනා දියුණු වෙන්නේ නැත්තේ. ඒ මොන ප්‍රශ්නේ ආවත් අපි එතන ඔබට ප්‍රශ්න කියන්නේ අපි. ඒ වෙලාවට හිත වෙනස් නොකර ඒ විදිහටම තියාගන්නවා. වෙනස් වෙනවා. ඒකට කමන්නේ වෙනස් කරන තමයි මාය නටන්නේ. අපි බලනවා බුදුහාමර දෙල තියෙන උපදේශයට ස්වභාව ධර්මයේ මතුවෙන හේතුඵලයේ මතුවෙන දේ පමණමයි වෙනස් කරන්න යන්නත් එපා මොකුත් இல்லන්නත් එපා. මතුවෙන දේ අපි කියන්නේ පැමිණි දුක් පැණි රහයි කියලා. එහෙමයි. මට සැකයි මේ තේරුම් ගන්නවද කියලා හැබැයි මම දන්නේ ඔහොම යනකොට යනකොට දවසක බැදෙනවා. දවසක තේරුම් ගන්නවා. එහෙමයි. තේරුවන් සරණයි. තුන්වෙනි ප්‍රශ්නය. තේරුවන් සරණයි. මේ මාගේ පළමු වැඩසටහනයි. පාරයන්ක භාවනාව. මා මෙතන ඉඳගෙන සිටින බව පාදයේ ඇතිවන වේදනා තුලින් හඳුනා ගතිමි. පිම්බීමේදී උදරයේ ඇතිවන තෙරපුමත් හැකිලීමේදී උදරයේ ඇතිවන ලිහිල් බවත් ගැන සිත පිහිටුවෙමි. පරයන්ක භාවනාවේ පැය එකක් එකහමාරක් අතර කාලයක් සිටිය හැකිමුත් එක දිගට පිම්බීම හා හැකිලීම පිළිබඳව සිත පිහිටුවිය හැක්කේ වාර 7ක් පමණකි. ඉන්පසු සිත විවිධාකාර සැලසුම් කෙරෙහි යොමු වන අතර එය බොහෝ වේලාවට කමඨහන කෙසේ හඳුනාගත යුතුද එය කෙසේ විස්තර කළ යුතුද යන සැලසුම්ය සුළු වේලාවකින් අරමුණෙන් සිත ඉවත්ව ගිය බව දැන යලි පිම්බීම හා හැකිලිම පිළිබඳව සිත පිහිටුවන විට යලි වෙනත් අරමුණු කරා සිත ඇදී යයි යලි අරමුණේ සිත පිහිටුවා පිහිටුවිය යුතු බව සිහි වී එසේ කරනු ලබයි. සමහර අවස්ථාවල සිතට කුසීත කමක්ද දැනේ. එවිට සිරුරේ ඍජු ඉරියව්ව වෙනස්ව යන බවද හැඟේ. යලි අරමුණේ සිත පිහිටුවා සිරුර ඍජු කරමින් පාරයන්ක භාවනාව දිගටම කරගෙන යාමට උත්සාහ කරමි. මගේ මෙම උත්සාහයේ යම් ගැටලුවක් ඇද්දයි පහදා දෙනසේක්වා. උත්සාහය හොඳයි. මට මේකට පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අත්තලක් දෙන්න පුළුවන්. කමඨාන සුද්ධ කරලා දෙන්න පුළුවන්. ඔය කියපු එකන අත උසනවා. උසාවියට කැඳවන්න ඕන. මම අහන්න වෙන්නේ මෙහෙම ප්‍රශ්නයක් සැලසුම් කරනවා යම් වෙලාවක ආශාර ප්‍රසවාස රැලි හතක් බලලා හිත පිට ගියා. ඊට පස්සේ උත්සාහය නිසා නැවසත් නන්නත්තර අරමුණක ඉඳලා සද්දේක හරි වේදනාකාරී හිතවිල්ලකාරී සැලසුමකාරී ඉඳලා නැවත ආනාපානට ගත්ත ආනාපානට සාර්ථකව ගත්ත අවස්ථාවක් සිහි කරන්න පුළුවන්. එහෙම සවනස්. එතකොට ආනාපානේ ගිහිල්ලා බලනකොට නැවත ආනාපානේ කැළඹිලා ඇවිසිලා තියෙනවද නැත්නම් ආනාපානේ සීතලව සාන්තවර තිබුණු තැනම තියෙනවද? කැළඹිලා වගේ තියෙන ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ආයි මුලින් ඉඳලා වගේ පටන් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ඒක කොහොමාරි නැවත gedera එනකොට ඒ කියන්නේ පිට ගිය අරමුණ දැන් කොළියෙත් තියෙන සැලසුම් තියනවා කියලා. ඒත් මේක බලන් ආසාවනේ සැලසුම් තියෙන්නේ. නැවත ආපහු ආනාපානට ගන්න පුළුවන් වීම නැත්තම් ගන්න ඕනේ කියලා හිතන එක තමයි අපි මේ භාවනා කරපෙකින් අපිට හම්බෙලා තියෙන ඵලෙ. ඉස්සනම් ගියා අත්ෙන් අතර පැන පැන ගියා රිලෙවෙක් වගේ කොහි ගියාද නැහැ. දැන් අපි දන්නවා කොහෙ ගියත් නැවත කයට ගත්ත ගමන් එක ජවනිකාවක් ඉවරයි. නමුත් ඒ කයට ගන්න දැනෙන්නේ හිත නන්නත්තර වෙච්ච වෙලාවකනේ. එහෙමයි සමහර. ඒකට ඒ නන්නත්තර වෙලාවේ සතිය තියෙනවා කියලා දෙහිතෙන්නේ නැහැ කියලාද? තියෙනවා කියලා සමහර. ඉතින් ඒකට නන්නත්තර වෙලාවේ තියෙන හිතයි සතියයි ආනාපාන තියෙන සතියයි ගත්තොත් කොයි එකද වඩා හොඳ සතියේ? කැළඹිලි ස්වභාවයෙන් දින සතිය. එන්නේ. කැළඹිලි ස්වභාවයෙන් දින සතිය. ඉතින් ඒකනේ ඉතින් දිනුනෝ කියන්නේ. ඉතින් එහෙම මොන දාන්නේ නෑ ඉතින්. දැන් ඒ කැළඹිලි ස්වභාවයේ තියෙන සතිය පාඩම් පන්තිකින් ගත් එක නෙවෙයිනේ. එහෙමයි සර්. දන් දීලා ගත්ත එකකුත් නෙවෙයිනේ. එහෙමයි සර්. අම්මා අප්පා ලේවලින් දීපු එකකුත් නෙවෙයිනේ. අපි දන්නවා සතිය තියෙනවා කරදරයක් නැතුව බොහෝ සාන්තව ආනාපාන තියෙනවා. අපි ඒකෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ කැළඹෙනවා. කැළඹුණාට පස්සේ කැළඹිල වෙලාවේ මම කැළඹිලා බව දන්නේ සතිය ඉන්නේ. ඒ වන්දියට ඒ සතියේ සම්පජඤ්ඤකුත් තියෙනවා මං ආපහු යන්න ඕනේ කියලා. එතකොට මෙතෙන්දි ඒන අවදි භාවය කැළඹිලා තියේදී කැළඹිල්ල බව දන්නෝ ඊට පස්සේ ආයේ මම ආරක්ෂක භූමියට යන්න ඕනේ කියලා සම්පජඤ්ඤකුත් තියෙනවා මෙන්න මේ දෙක බුදුජාන් වහන්සේගේ පැත්තෙන් බලනකොට තමන්ගේම ලෙඩේට තමන්ගේ වේදා තමන්ගේම රෝග නිర్ణය එන්න පටන් ගත්ත තැන එතකොට යාට තියෙනවා හිත පිට ගියාට හැම වෙලාවෙම පිට ගිහිල්ලා තියෙන වෙලාවදී පිට ගිය බව දැන ගැනීම පිනක්. කුසලයක්. දක්ෂකමක්. සතියේ බලයක්. ඉතින් ඒ නිසා යනාතේ යන්න ආරින්නේ. හිත පිට යන එක නතර කරන්න එපා. අනිත් එක හොඳට නිරීක්ෂණයක් තියෙනවා. මට හුස්ම හතක් විතරනකොට හිත පිට යනවා. පළච්චාවයි. ගිය හැම වෙලාවෙදීම එන්නෙත් නෑ ආපහු. කිව්වට සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක වෙච්ච වෙලාවක බලන්න අපවෙයිල බලනකොට ආනාපාන හිත දැම්මනම් මෙන්න මෙහෙම මම දෙනවා අස්සසිලට කාරණාවක්. දැන් අපිට චිත්තය ඇඳලා පස්සේ හිත පිට යන්නේ ඉස්සෙල්ලා ආනාපාන සතියේ රත්‍ය රත්‍යදොක් ගහලා නන්නත්තර වෙලා ආයෙත් ඇවිල් දැන් සතියනේ තියෙන්නේ. එහෙමයි. එතකොට සතියෙන් පටන් අරගෙන සතියෙන් හමාරු වුණා නම් මේ දෙක අතර මැද කවදාකවත් අකුසලයක් ඉන්න බෑ කියනවා. තියෙනවා තියෙනම අකුසල අහෝසි වෙනවා කියලා අපිට පොඩි අතවාසියක් හම්බ වෙනවා. මෙතෙන්දී තමයි අපි ඉස්සල්ලාම ජීවිතය ඉගෙන ගන්නේ පව් අහෝසි කිරීමේ ක්‍රමය. ඒකට පවක් වෙනවා. අංග සම්පූර්ණ වෙන්න ඉස්සලා දැන ගන්නවා. දැනගෙන ආපහු තමන්ගේ ගෙදරට ඇවිල්ලා එතන සතිය පිහිටවපු ගමන් පටන් ගන්නත් සතිය නම් දැනුත් සතිය නම් මේ දෙක අතරමැද පව් අහෝසි කිරීමක් කරන්න පුළුවන් කියලා සරුවචාන්සි සඳහන් කරනවා. එහෙම කරන්න බැන්න නිවන් දකින්න බෑ. එහෙම කරන්න බැන්නම් බුදු කෙනෙක් ලෝකෙ ඉපදිලා වැඩක් නැහැ. ඒක නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන එක ඉතින් සාමාන්‍ය අපේ ජම්ම ගතිය. ඊට වැඩිය සතුටු වෙන්න කියනවා පිට ගියේ හිත නැවත අරමුණට පැමිණීම. ඒක කුසලතාවයක් කියලා. ඒක භාවනාවේ දියුණුවක් කියලා. ඒක කෙලෙස් සතු ගතියක් කියලා. ඊට පස්සේ Tamanට තේරෙනවා සම්පූර්ණ චිත්තය දැන් Tamanගේ අධිකාරිය යටතේ තියෙනවා. ඉතින් මේ විදිහට දිගට දිගට කරගෙන කරගෙන යනකොට අර ආනාපානේ ඉන්න පුළුවන් වෙලාව 7 8 වෙන්න තියෙන අවස්ථාව වැඩි 8 9 වෙන්න තියෙන අවස්ථාව වැඩි නැවත නැවත ආනාපානට ඉන්න තියෙන අවස්ථාව වැඩි අනේම ආපු වෙලාවේ ආනාපානට ආපු වෙලාවේ ආනාපානයේ ස්වභාවික ලක්ෂණ හිතලා කල්පනා කරන එක නෙවෙයි මොනවද දැක්කේ මොනවද සටහන් මොනවද ආකාර කියලා බැලුවොත් මුතු තීක්ෂණ යෝගාවචරයට තේරෙනවා ආනාපානිය වාර හතක් ගියා සැලසුමකට ගියා ආපහු හිත ආවා. ඊටසේ ආනපන තව ටිකක් යනවා. ආයෙත් වගේ යනවා. ගිහිල්ලා එන්න එන්න බලනකොට පේනවා මේ ඔක්කොම අල්ලපන ලස්සේ ආනපන සංසිඳීමක් යනවා. එහෙනම් ආනපනේ කාලානුරූප මොකද්ද වෙනසක් සිද්ධ වෙනවා. එක දිගට බලලා නෙමෙයි පේන්නේ. අර එමේ යනවා ආයෙ පොඩ්ඩක් බලනවා. අර එමේ යනවා ආයෙ පොඩ්ඩක් බලනවා. බල බල ඉඳන් පේනවා මේකේ මේ විපරිණාමයක් රූපාන්තරණයක් පරිණාමයක් ඇතිව නැති වෙන යන බවක් අනිත්‍යතාවයක් ඒ විදිහට ආනාපාන බලන බලන්න ගියාම මේ ආනාපානිය ඇති වෙන විපරිණාමය තමයි නැත්නම් අනිත්‍යතාවය තමයි මේ ජවනිකායේ බුදුහාමරෝ පළවෙනියම ලකුණු දාන තැන. ඒක චිත්‍රපටියක් බලනකොට චිත්‍රපටියේ ආලෝකයක් දාලා අන්ධකාරයක් එවනවා. ඊට පස්සේ ආය ආලෝකයක් එවනවා. ඒ ආලෝකය තමයි අපේ ඔය සෙලුලොයිඩ් එක පේන්නේ. ඉතින් මේ ආලෝකයේ ගිහිල්ලා අන්ධකාරයක ලීගාව ආලෝකය ආවම ඊටු ටික අපි හිතින් හිතා ගන්නවා. අපි කියන ඇනිමේෂන් කියලා ඒ සම්දතිය තමයි චිත්තපටිය තියෙන්නේ. භාවනා කරනකොටත් ආනපන ටිකක් වෙනවා ආයරස්තියදෝ ගහලා වෙලා ආයාන පාණ්ඩ එනවා ආයරස්තියදෝ ගහලා ආයාන පාණ්ඩ නේනෝඩ වෙනවා මේ ආනපානේ මොකද්ද විපරිණාමයක් සිද්ධ වෙනවා එතකොට බලන්න ත්‍රිමාන රූපයක් දක්කන ඉන්න ඕනේ ආනපාන දකින්න ඕනේ නන්නතර කියලා ආයෙ මෙතෙන්ට එන එක අගේ කරන්න ඕනේ ආවට පස්සෙත් බලන්න ඕනේ ආනපාන මොනවද වෙනස් වෙලා තියෙන්නේ මේ මුළු ක්‍රියාවලියට සාරිපුත්‍ර සංහසේ එක වචනයයි අපිට කියන්නේ ඔය ක්‍රියාවේදී හිත පිට යනවා කියලා පශ්චාත්තාප වෙන එක නට කවදාකවත් මේ ආනිසංස ගන්න බෑ ඒක නිසා ප්‍රථම ප්‍රථමදී ප්‍රධාන දේ පශ්චාත්තාප වෙන්න එපා පමාදේන කම්පතිටි සති බලං කියලා පමා පමා වුණා යයි කම්පා නොවුනොත් ඒක සතිය බලයක් පාටපත් වෙනවා සතිය ඉගෙන ගන්නවා කොයි නන්නත්තර ගියත් දැන් මෙයා ගෙදෙට්ට එනවා කියලා. ඒ නිසා මේ මේ අවස්ථාව වැඩමුළුවකදී අල්ල ගන්න පුළුවන් වුණා නම් වැඩමුළුව සාර්ථකයි. ඒක නොවුන සාර්ථකයි. තමන්ට දන්නවනම් හිත පිට ගියා කියලා දැනගන්න ගතියක් තියෙනවා. එතින්දී පශ්චාත්තාප නොවීම විතරයි බුද්ධ පුත්‍රයේ කාරණාව. ඒකයි බුද්ධ දුහිතෘකාවක් වෙන්නේ. පිට හිත හිත පිට ගියා කියලා වංශත්තාප වෙනවනම් මං හිතනවා යේසුස් වහන්සේ හොඳයි කියලා. නබිනායකතුමත් හොඳයි. හොඳලා ඒකට තමයි උගන්ලා දෙන්නේ. අපායක් තියෙනවා තොපියගේ උන් සදාකාලික අපායට යොමු කරනවා කියලා බුදුන් කිව්වා නෑ මම ඒකට නෙවෙයි ආවේ. වැරදුනාට ගමක් නෑ. පිළියම් කරන ක්‍රමයක් තියෙනවා. අන්නේ ආපහු gederene කෙනෙක් විතරක් කතා කරන්න හිත පිට යන ගැන කතා කරන්න එපා. හිත පිට යෑම සමුදේ නම් පිට ගියේ හිත නැවත gederene එක වය කියලා හිතාගෙන ඒ පැත්ත ගැන විතර රචන ලියනද ලෝකේ තියෙන හොඳම සාහිත්‍ය රචනය බවටපත් වෙයි වැරදක ඉඳලා නැවත පිළියම් කරගන්න තැන. පරෝපදේශ රහිතව. තේරුණාද? එමෙසම. කියන බෑන තේරිච්ච එක. සමිනාංශ දැන් සිත පිට ගියේ බව දැනගෙන නැවත තමන්ගේ සතියට එන්න පුළුවන් නම් ඇවිල්ලා ආයි ඒ විදිහටම ආනාපානය හරි සිත එක තැනක පිටවන්න පුළුවන් නම් ඒක තමයි හොඳ කියන එක තේරෙනසන්න. ඒකේ බුදුරජාණන් වහන්සේ මේක කියනවා සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා. මේකේ සම්පූර්ණ කොත පැමිණෙන තැන නැත්තම් සිකප්පත්ත වෙන තැන නැත්තම් බුදුන්පත් වෙන තැන තමයි මේක කියන වෙලාව. කියන්න බැන්නම් ඔය එකමාන සංසක්කත් නැහැ. මේ ඔක්කොටම ඔක සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒක හෙලි කරන දවස් තමයි බුදුන් කවුද කියලා තේරෙන්නේ. ඒක හෙලි කරන්නයි අපි කමට අනුසුද්ධ කරනවා කියන්නේ. මේක කරාට දැනගත්තට පන්නරේ හිටින්නේ නැහැ. ඒක දේශනා කරන්න ඕන. මෙමයයි මම ආනපාන හතක් කෙරුවා. කරන මගේ හිතේ සල්සුන් ගන්න ගියා. මට එතෙන්ති දැනුණා මං ඉන්නේ පිට පාරක් කියලා. මං ඊට පස්සේ ආනපාන ගත්තා. ගන්නකොට ආනපානේ කැළඹිලා හරි නැතුව හරි තිබුණ විදිහට මෙහෙම ආවා. මං එතනින් ආනපානේ කරගෙන කියලා. අන්නේ ටික හෙලි කරලා කියන්න පුළුවන් නම් මම ඒකටයි කියන්නේ විශ්ව සාහිත්‍යයේ උත්කෘෂ්ඨම රචනය ඕකයි. එතකොට යා යා රහත් වෙලා වගේ. යා දන්න වැරදි වෙනවා. සනීප කරගන්න හැටි දාන්න. ආයෙ කාටවත් කනපින්දම් ගහන්න දෙයක් නැහැ. අමාරු වෙලාවක හිත පිටියයි කමන්නේ නැහැ. නමුත් දැන් දන්නවනේ වැඩි පටන් ගත්තනේ. මේක හෙලිකරන්න හෙලිකරන්න කාටට කියන්න කියන්නේ පිස්සන්ට පිහන්ට කියන්නේ හන්දියක් හන්දියක් ගන්න. භාවනා කරනකොට කියන්න බෑනේ. එතකොට අපි ළඟ සහෝදරකමක් නෑයෝට වැඩි ලේනෑකමක් එන්න පටන් ගන්නවා. අපි හෙලිකිරීම මාර්ගයෙන් අනිත් එක්කනට පව් සමා කරනවා. මේකට කියනවා අපි සංඝය හතර තියෙනවා අපති දේශනාව කියලා එකක්. වැරද්දක් වෙච්චා තව සංඝයා කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේම වුනේ ඒ සංඝයාත් වැඩිමහල් වුණත් පහළ වුණත් කියනවා හොඳයි මීට පස්සේ මේ වැඩේ නොවෙන්න වගබලා ගන්නයි කියලා කියන මිසක එයා දනුව කරන්න කියන්නේ මෙන්න මේක තමයි මිනිස්යන් අතර අද නැත්තේ අපි වෙච්ච වැරදි වසංගගෙන ඒක පිළිකා බවටපත් කරගන්නවා. පශ්චාත්තාප බවටපත් කරගන්නවා. අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැති වෙන ඉතින් අපි මිනිස්සු නෙවෙයි. භවනා කරනකොට අපි එකම්මගේ දරුවට වැඩිය දරුවට වැඩිය මේක හෙලි කරනවා. ඒකෙදී මේ දේශේති කියන වචනේ තමයි සරුවචනාංශේ විනය පොතේ ලියලා තියෙනවා. වැරද්දක් වුණාම සරති මතක් කරයි උත්තානි කරෝති. සර විවරති. පට ඇරලා බලනවා. ඉන්න තිබුණේ ආනපනේ දැන් ඉන්නේ සැලසුමක. උත්තානි කරොත් හොන්තට බලනවා මේකෙදි මට තරහ ගිල්ල නැහැ. පශ්චාත්තාප වෙලා නැහැ. ඊට පස්සේ කවුරුහරි හම්බෙච්චාම කියනවා මම අර කිව්වා වගේ කමටන් වාර්තා. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නය. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. පාරයන්ක භාවනාව. උදරයේ හුස්මට සිත යොමු කෙලිමි. හුස්ම රැල්ල සියුම් වී නොදැනී ගියා. ශරීරය නොදැනී ගියා. සිතුවිලි එන යන බව දැනුණා. සිතුවිලි අතර හිඩසක් දුටුවා. ඒ හිඩසට බයක් දැනුණා. ඊයේ ඔබ වහන්සේ පැවසූ ආකාරයට බියක් නොදක්වා හිඩස දෙස ශුන්‍යතාවයක් ලෙස සිතමින් සිටියා. සතිය හොඳින් තිබුණා. සිතුවිලි ආවේ නැත. ශරීරයේ වේදනා දැනුණා. කකුල් වේදනා, බෙල්ලේ වේදනා ඒවාට සිත යොමු කර බලා සිටින විට ඒවා නොදැනී ගියා. වම් අතේ ෂණිකව ගැස්මක් ඇති වුණා. වැලමිටේ සිට අල්ල දක්වා ඉදිකටු අනනවා වගේ දැනුණා. රස්නයක්ද දැනුණා අල්ලට. මෙසේ ශුන්්‍යතාවය දෙසම බලා සිටිය යුතුයද? කළ යුතු දේ කරුණාවෙන් යුතුව පහදා දෙනසේක්වා. බෝවාන්සේට තෙරුවන් සරණයි. මේකට ඇත්තටම తాවකාලිකව తాවකාලික නෙවෙයි සාපේක්ෂව ශූන්‍යතාවයක් කියලා කියන්න බුණා. නමුත් ඕක තව ගොඩක් එහාට යන්න ඕනේ යෝගාවචරයට හොඳ ආනිසංස ලැබෙන්න. නමුත් ඒ වගේ විවේකයට ගිය ගමන් ඒ විවේකයේ ප්‍රශ්නයක් කරගෙන තමයි මේ වගේ මේ වගේ ලේඛන ලියන්නේ. මේ වගේ රචන කරන්නේ. එතකොට මේ විවේකේ නැත්තම් අපිට ඉන්න තියෙන අරමුණක් තියෙන්න ඕනේ. ආනපන තියෙන්න ඕනේ. ඉන්න බව දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ ඒ කෙනාගෙන් අපි අහමු බලන්න නැගිටි නැගිටවගමුකෝ ඉස්සෙල්ලා කවුද ලියවෙකන කැමතිද අත උසන්නේ. මේ ප්‍රශ්න ලියපෙකන කැමැතිද සාකච්ඡාවට කට උත්තරයක් දෙකක් දෙන්න. පණ ගසන්න. උසාවියට ගත්ත ගම ඔක්කොටම නිවන් දකිතයි. මං කරන්නේ එහෙම එක එක කුසල ගහනවා අනිත් එක කරන. කැමති නැද්ද මේ ඉදිරිපත් වෙන්න අත උසන්න. අත උසනයි. මට වෙන්නේ අත උසනවා. නැන්ද අත උසන්නේ නැහැ නේද කවුරක්වත්. ඒ නිසා අපි ඒක කල් තියෙන ප්‍රශ්නේ. හරි වැදගත් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන එක. මේ ඉතින් කොහොමද කරන්නේ අත උස ගන්න කොහොමද කරන්නේ වැඩි? හෙට හොයාගමු. ඈ? හෙට හොයාගමු. මේ මට දැනගන්න ඕනේ අරමුණ නැතුව ඉන්න මේ උදේකලාවද හොඳ නැත්නම් ශූන්‍යතාවයද හොඳ අරමුණක් තියෙන වෙලාවේද හොඳ කියලා කට උත්තරයක් ගන්න ඕනේ. ඒක ඕකේ ලියලා දෙන්න කියන්නේ. මේ ඉදිරිපත් වෙන්න කැමති නැත්නම් මේ අපේ සාකච්ඡාවට ආහාරයක් විදියට. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පස්වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදෙන විට වම දකුණ වශයෙන් තබමින් භාවනාවේ යෙදෙන්නෙමි එම අවස්ථාවේදී වම් පාය තබන විට ආශ්වාසයත් දකුණු පස දකුණු පාය තබන විට ප්‍රාශ්වාසයටත් සිත යොමු වේ සක්මනේ මා යෙදෙන විට මෙයට નિરાයාසයෙන්ම යොමු වේ. එවිට මට ආශ්වාසය දැනෙන්නේ නාසයේ කෙළවර උණුසුම්ව කැඩි කැඩි දීර්ඝව පිට වී යනු දැනේ. ප්‍රශ්වාසය දැනෙන්නේ සීතලව කැඩි කැඩි දීර්ඝව උඩුතොලේ ස්පර්ශව පිට වී යයි. ඊයේ දින විනාඩි 30ක් පමණ වුවා තද දින විනාඩි 40ක් පමණ වාර 4කට සක්මන සිදු කරන ලදී. මෙසේ සක්මනේදී ආනාපානයේ දැනීම වළක්වා ගැනීමට උත්සාහ කළත් નિરાයාසයෙන්ම ආනාපානයට යොමු විය. පර්යංක භාවනාව මා පර්යංක භාවනාවේදී සතිය පීටුවන්නේ ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහිය. වාර 3ක් පමණ විනාඩි 45 බැගින් සිදු කරමි. ආශ්වාසය ගොඩාක් සියුම්ව උණුසුම්ව නාසයේ කෙළවර වැඩි පිට වී යයි. එය කෙටිය. ප්‍රාශ්වාසයේ ගොඩක් සියුම්ව උණුසුම්ව උඩුතොලේ වැදී පිටවේ. එයත් කෙටි ප්‍රාශ්වාසයකි. සිත වරින් වර පිටව ගියත් නැවත මූල කර්මස්ථානයට ගැනීමට හැකිය. සක්මන කිරීමට යාමේදී ආනාපානයේ සිදුවීම සුදුසුද මේ කරුණාවෙන් පැහැදිලි කරන කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ඔයකදී ආනපානේ හෝ සක්මන් කරනකොට විද අත් දෙක වෙන වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ මේ ඇඳන් ඇඳගෙන ඉන්න ඇඳුම් වල ඉලෙන ගති වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් තමයි බලන්න ඕනේ මේ වගේ ඒක දැනීම කයෙහි නැත්නම් මේ සක්මනේ මම මෙතන ඉන්නවා කියන සාක්කියක්ද එහෙම නැත්නම් මේ ඔසවනවා තබනවා නැත්නම් වම දකුණ වශයෙන් බලාගෙන යන වැඩේට බාධාවත්ද කියලා. තමන්ගේ මූල කර්මස්ථානයේ වම දකුණ ඒ වම දකුණට මේ ඇඳුම් වදින එක හුලං වදින එක ආනපානෙ පේන එක බාධාවක් වෙනවද එහෙම නැත්නම් ඒව තවත් මම දැන් මෙතන ඉන්න බවට සාධකයක් වෙනවද කියන එක මේකේ නිකන් දල වශයෙන් වගේ කියවිගෙන යනවා ඉතින් ඒ මේ ආනපානෙ ඉච්චර විස්තර වශයෙන් දකින්න එක හොඳ නරක දකින්න පුළුවන් ඉන්නේ Tamanට සැකයක් ඇති කරන්නේ මට මගේ පයේ හිත පැවැත්වෙන එක බාධා වෙනවද එහෙම නැත්නම් මේක සාධකයක් වෙනවද කියන එක තම හරියට නිర్ణය කරගත්තොත්. සැකහැරලා දැනගත්තොත්. ඒ නිසා මේ ලියපෙකන මොකද හිතන්නේ? මේ වගේ ආනාපානේ පැවතීම වැඩි වේලාවක් දිකට භවනා කරන සාධකයක්ද? එහෙම නැත්නම් Tamanne මේක කරදරයක් බාධාවද? ස්වාමීන් වහන්සේ ඒක මට කරදරයක් බාධාවක් නෙවෙයි. දිගටම කරගෙන යන්න නිකන් ශක්තියක් වගේ ලැබෙනවා. ඒක නිසා මේව අතුරුඵල විදියට ගන්නවා. ආන වම දකුණ තමයි අපේ නිෂ්පාදනයේ ප්‍රධාන නිෂ්පාදනය. ඒක කරනකොට අතුරුඵල ලැබෙනවා. ඉතින් අපි අතුරුඵලයට යන්න දෙන්න. නමුත් අපි පුළුවන් තරම් බලනවා වම දකුණේ හිත පවත්තන්න ඒක ඕනම වෙලාවක පාවිච්චි කරන්න භාවනා කරනකොට ඒක එක කරදරයකුත් නෙමෙයි හම්බ වෙන්නේ ඒක ප්‍රතිඵලයකුත් නෙමෙයි හම්බ වෙන්නේ ප්‍රති කරදර රාශියක් තියෙනවා. ඒකේ ප්‍රධාන දේ ගැන විතර අපි කතා කරන්නේ. ප්‍රතිඵල රාශියක් හම්බ වෙනවා. ඒකෙත් ප්‍රධාන දේ ගැන කතා කරන්නේ දෙවෙනිව තුන්වෙනිව තියෙන පුළුවන්. අපි බලන්න ඕනේ සතිය පැවැත්වීමට මූල කර්මස්ථාන හිත පැවැත්වීමට බාධායි නම් අපි ඒක ප්‍රශ්නයක් කරගන්නවා. බාධා නැත්තම් ඒක හේතුවක් කරගන්නවා. හරියට අන්ධකාර අන්ධකාරේ කාමරයක් අතක ගා බඩුවස් කර කර හිටපු මිනිසෙකුට කවුරුට ඇවිල්ලා ලයිට් එක දාන්න දුන්නාට පස්සේ එළියක් කරන් දුන්නාට පස්සේ ඒක පේනවනේ කරන වැඩ දැන්. ඉතින් එළිය ආධාරයක් නම් තිබුණේ කොහොඳයි. අන්ධකාරය ඉන්නවට වැඩිය. ඒ නිසා බලාපොරොත්තු වෙන්න මේ ඒ කාර්මණක හිත පවත්නකොට මේ සතිය ඒ අරමුණේම නෙවෙයි ඒකෙන් ඉඳගෙන එයා විවිධාංගීකරණය වෙන්න පටන් ගන්නවා. ලොකු ශේෂ්ඨයකට පැතිරෙනවා. ඒ පැතිරීම හරහා තමයි අපිට ඉදිරිය ඉදිරිය හැදෙන්නේ. මේකම තියෙන්න ඕන කියන එකට මම කියනවා සමත භාවනාව කියලා. ඒක තියේදී අතුරුඵල දැනෙනවා කරදරයක් නොකර යනවා නම් විපස්සනා වෙනවා. එනිසා ඒක ගණ්ඩ සතිය අතුරුඵලයක් සතිය විවිධාංගීකරණයක් ඒක පරියන්කෙදීත් භාවනා භාවිත කරන්න, gedara dore භාවිත කරන්න මේක දන්න කෙනාට පමණයි মালටි ටාස්කින් කරන්න පුළුවන්. වැඩ ගොඩක් එකවර කරන්න පුළුවන් වෙන්න නම් Taman දැනගන්න ඕනේ මේ ජීවිතේ කවදාකවත් අපි පින් කරලා නැහැ එකවරකට එකක් කරන්න. ගොඩක් වැඩ වෙනවා. අපි අර ප්‍රධාන දේ ගන්නවා අපේ දර්ශීය දේ විදියට. නමුත් ඒක අනික් වැඩ වෙනවා. ඒ වෙද්දී මේ වෙන වැඩ අවුලක් නොකරගෙන Taman නායකත්වයේ දෙන්න දන්නවනම් ප්‍රමුඛ දෙයට හොඳ නායකයෙක් වෙනවා හොඳ පරිපාලකයෙක් වෙනවා හොඳ අහුම්කම් දෙන්නෙක් වෙනවා හොඳ නිරීක්ෂකයෙක් වෙනවා ඒ නිසා සත්‍ය වඩන මිනිසයා ලෝකේ දින හොඳම මැනේජ්මන්ට් ටෙක්නික් එක ඉගෙන ගන්න. මේ තමයි ඒක පාවිච්චි වෙන තැන. එහෙමයි. වාස්තියන සර්. හයවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කළෙමි. හුස්ම රැල්ල ඇතුල්වීම පිටවීම නිරීක්ෂණය කළෙමි. එක දිගට විනාඩි 30ක් පමණ සිත විසිර යන්නේද නැතිව නිරීක්ෂණය කළෙමි. හුස්ම රැල්ල ක්‍රමෙන් සියුම් විය. ඇඟට තද වෙන බවක් දැනුනි. ඇඟ පැද්දෙන බවක් දැනුනි. සිත විසිරී ගියේද නැත. ඒද විනාඩි 10ක් 15ක් පැවති. ක්‍රමයෙන් කය සැහැල්ලු විය. හුස්ම රැල්ලද නොදැනී ගියේය. එසේද විනාඩි 10ක් 15ක් පැවතුනි. පැයක් අවසානයේ මම භාවනාව නතර කළෙමි. ගරු ස්වාමින් වහන්සේ එම නිහඬ බව ඉදිරියට පවත්වන්නේ කෙසේද? කයෙහි තද වේදනාවක් දැනුන විට එය වේදනාව වශයෙන් දිගටම මෙනෙහි කිරීම සුදුසුද? සුදුසුද? තෙරුවන් සරණයි. වේදනාවක් දැනුණට ඒක මෙනෙහි කරන්න ඕන කරන්නේ මම අර ඉස්සලා කියපු එකට මාළලයි කියන්නේ තමන්ගේ සතියට තමන්ගේ මූල කර්මස්ථානට බාධා කරනවා විතරයි. එනතු වේදනාව තිබුණට තීන තීන ඔක්කොම මෙනෙහි කරලා ආකයන්යි ඔඩොක් වේදා ගන්න යන්න එපා. වේදනාව තිබුණත් තමන්ට සතියේ අරමුණ පේනවනම් ඒකට තියෙන්න හරි. මේකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඉතින් ඉස්සල්ලා අහනවා මේ හුදකලා බව කොහොමද ඇති කරගන්නේ කියලා. ඒක ටික අපිට ඇති කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ඇති වෙච්ච වෙලාවක ඒකට අනුග්‍රහ කරන්න ඕන. ඒකට ඉතිරිලා පැතිලා වැවෙන්න දෙන්න ඕන. ඒක නිසා ඒක ඇතිවීම නිකන් හරියට පොඩි ළමයෙක් යාළු කරගන්නවා වගේ වැඩක්. පොඩි ළමයා යාළු කරගන්න ඒක ගහලා බැලන්න බෑ. අල්ලලා වදාගෙන මිරිකලත් බෑ. ඉතින් ඒක යාළු කරගන්න ඕන. යාළු කරගත්තට පස්සේ ඒ ළමයා වැඩි වෙලා ඇසුරු කිරීමෙන් තමයි අපි අර යාළු කරගැනීමේ ලැබෙන මිහිරියාව විඳින්නේ. ඒ නිසා දැනට උදකලාව අසුරු කරන්න ලැබීම ඒක මේ ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හිතා ගන්නවා. කෙලෙස් අඩු භාවය. ඊට පස්සේ ඒක දිගට පවත්තන්න උදකලාව අත්දකපු නැති කෙනෙකුට වැඩි සුදුසුකමක් තියෙනවා අත්දකපු කෙනාට. ඒ නිසා තමන් හිතන්න ඕනේ හුදකලාව අත්දකින්න ඉස්සලාට වැඩිය මම දැන් දන්නවා. මේක ඇති කරන්න කොහොමද මම උත්සාහ කරේ. දැන් ඇති වුණා. දැන් මේක දිගට පාත්තගෙන යන්න නම් ඒකට වචනයක් වශයෙන් කියනවනේ මේකට සාදර වෙන්නයි කියනවා. සූදානම් වෙලා යන්නයි කියනවා. මේක ඇති වුණොත් මම පුළුවන් තරම් වෙලාවක් මේක පවත්වන්න උදව් කරන්න වෙනවා. හැබැයි ප්‍රශ්න ඇහිලා සහ සැක කිරීම මේටි අනිශ්චිත භාවයක් ඇති කර ගැනීම බයක් ඇති කිරීම හරීම මේ හරි ආදුවක් වෙනවා ඒ ඇති වෙන හුදකලාවට. ඒ නිසා හුදකලාව ආවට පස්සේ ඒක සිප වැළඳගෙන දිනු පවුණු කරන්න කියන්නේ උත්හාන සම්පදාව කියලා කියන්නේ හුදකලාව උපයන එක දැන් මේකේ තියෙන ආරක්ෂක සම්පදාව උපයා ගන්නලද දේ වැඩි වෙලාව කාර්සා කරන එක. අද පවතින ආර්ථික ක්‍රමයේ අපේ අම්මලා මුත්තලටත් වැඩිය අපි පුදුම හම්බ කරනවා. එක්කෙකුටවත් වියදම් කරන්න තේරෙන්නේ හම්බ වෙනකොට හම්බ වෙන ඒවටත් වැඩිය වියදම් කරලා ඉවරයි. ඒක මේ කොයි තරහතරමකත් ඉන්න අයගේ හැටි. ඒ තරම්ම කෑදරයි. ඒ තරම්ම කැහුලයි. ඒ තරම්ම කාමදාසයි. ඒ තරම්ම ඇඩ්වර්ටයිස්මන්ට් වල ජීවත් වෙන්නේ. ඉස්සර අපේ අම්මලා තාත්තලා හම්බ කරලා ඉතුරු කරපැරි පොඩක් බලන්න. අර පිරිමැස්ම තමයි ඒගොල්ලන්ගේ තිබුණ ප්‍රධාන ලක්ෂණය. දැන් නෑ අඳුරේ. කල්බදු වල ජීවත් වෙන කට්ටිය. අවුරුදු ගාණක් කමුරන්න වෙලා. ලංකාවේ ඉන්න හැම දරුවෙක්ම උපදින හැම දරුවෙක්ම පහුගිය දවස්වල ගණන් උලන් හිලා වැඩියට 55000ක් ණයයි දැනටමත් ජාත්‍යන්තරයට. වේතියේදී අපි මේ අලුත් නව නිෂ්පාදන යටිචල පහසුකම් හදනවා ප්‍රශ්නයක් නෑ ඒක හොඳයි. නමුත් අපි ජාතික ණය වැඩි වෙනවා. ඉස්සර සිංහල හැම නෙවෙයිනේ. ඉස්සර සිංහලයට පුළුවන්කම තියුණ බුරුමයටත් උදව් කරන්න. අද පුදුමාකාර කෑදරකමක් තියෙන හැම කරන්න බැරි අතින හරි දක්ෂයි. හැබැයි කාපිරිකම කෑදරකම එහෙම නැත්නම් මේ වියතුමේ ප්‍රමාණ දන්නේ නැතිකම කියලා දෙන්නවත් කෙනෙක් නැහැ. ඒක ඒකම දාන්න උදකලාවටත් ඒක උපයන්න පුළුවන්. අරසා කරනවා කියන එක අමාරුයි. අරස කරන්න පුළුවන් එක සැරයක් හරි උපයපු කෙනාට උපයපු නැති කෙනාට කොහොමඩක්වත් බෑ. ඒ නිසා ඒකට ක්‍රමසාවිදි සාදරව යනකොට උඟාවක් හම්බෙන්න ඉඩ තියෙනවා. බුදුහාමරංග වචනෙන් කියනවනම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන්නේ ඕක තමයි. උපය ගන්න එක වන්නසන්නේ වන වෙන්නේ කතාවෙම තමයි. මේක නිකන් මේ මේ පෙට්‍රෝල් ටිකක් උපයලා පීරිසයක් උඩ තිබ්බා වගේ උහුලඟට පිහගෙන යනවා. කතාවෙන්මයි ඒකයි බුදුහාම ඉස්ලාම තේ ඊගාට සම්මා ප්‍රමාණ්ඩ. ලෝකේ තියෙන ඔක්කොම ඔළුවේ දාගන්න. ඊට පස්සේ ජීවන රටාව පුළුවන් තරම් පාටි ගොයි. පුළුවන් තරම් සංഭാෂණ. පුළුවන් තරම් සුපර් මාකට්. පුළුවන් තරම් අධිරාජ්‍ය රාජධානි වල ගත කරනකොට බුදුහාමර සඳහන් කර තියෙනවා රාජරාජ අමාත්‍යන් සම්බන්ධ වෙලා තිත්තක තිත්තක ශ්‍රාවකයන් සම්බන්ධ වෙලා ඥානපරිම ආශ්‍රය කරන්න ගියොත් ඔය මොන උපයාගත් ධර්මයක් වුණත් කෙලසෙනවා කියනවා. ඉතින් ඒ නිසා ඒක නැතුවත් බැරි ඇතුවත් බැරි හොල්මනක් ඔය. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ එහෙම නැත්නම් ජහමණය මහජනය. අපි ඒකට යන්න හැදෙනවා නම් කොච්චර හම්බ කරත් කරන්න බෑ. ඒ නිසා ඒක අර උදේකලා වෙනකොට අනඤ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම කියනවා. ඉතින් ඒවා කියනට උඟ දෙනෙක් කැමති නෑ. ඒ නිසා මම ඒවා කියන්නේ නැතුව යනවා ඊගා ප්‍රශ්නෙට. හත්වන ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස මා පාරයන්ක භාවනාවේ යෙදෙනුයේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කරගෙනය ඊයේ සහ අද දින අවස්ථා තුනකදී මට ආශ්වාස ප්‍රශ්වාස නොදෙනී ගියා පළමු අවස්ථා දෙකේදී පැය එකහමාරක් වැගිනුත් අවසාන අවස්ථාවේදී පැය තුනකුත් භාවනාවේ යෙදුණා ඒ සෑම අවස්ථාවකදීම විනාඩි 15ක් 20ක් අතර ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රශ්වාස නොදෙනී ගියා වරින් වර විවිධ ආලෝක පෙනුනත් ආශ්වාස ප්‍රශ්වාසයට හිත තබා ගත්තා. ආශ්වාස ප්‍රශ්වාස නොදෙනී ගිය පසු එක දිගටම වාගේ කහ සහ සුදු පැහැති ආලෝක කරා ආලෝක ධාරා දිගටම ඇති වුණා. ඒ අතරේ ආශ්වාස ප්‍රශ්වාස වරින් වර දැනුණත් ඒ ගැන මෙනෙහි කරන විට ඉක්මනින් නොදෙනී ගියා. මුල් අවස්ථා දෙකේදී වරින් වර වේදනා දැනුණත් අවසාන අවස්ථාවේදී කිසිදු වේදනාවක් ඇති වුනේත් නැහැ. සිතුවිලි දැස බැලීමේදී ඒවා නොකඩවා ගලා යෑමක් ඇති වුනේ නැහැ. එක් සිතුවිල්ලක් හඳුනාගත් විට එය මැකී ගිය අතර තවත් සිතුවිල්ලක් ඇති වූයේ මද වේලාවකිනුයි. ගත කළ කාලයෙන් බොහෝ කාලයක් ඊතා දීප්තිමත් පුලුල් පරාසයක් දැర్శණය වූ අතර සුදු සහ කහ පැහැති ආලෝක කරා ආලෝක ධාරා වරින් වර ඇති වුණා. සිතුවිලි නොමැතිව ගත වුණු අවස්ථාත් හඳුනාගත්තා. අවසාන පැය තුනේදී අවස්ථා දෙක තුනකදී පමණ ෂණිකව නිදිමත ගතියක් ඇති වුණත් විශාල බාධා ඇති වුණේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාස හා සිතුවිලි පැමිණි විට ඒවා මෙනෙහි කරමින් ගත කළා. විනාඩි 15ක් 20කට පමණ වරක් ඉබේම ෂණික හුස්මක් වගේ ඉහළට ඇදීමක් සිදු වුණත් එක් අවස්ථාවකදීවත් ඒ පහළට එනවා දැනුනේ නැහැ. මේ ඉරියව්වෙන් සිටීමේදී කිසිදු අපහසුාවක් නොවුණු අතර තවත් ඕනෑතරම් කාලයක් සිටිය හැකි බව දැනුණා. මා පර්යන්කෙන් ඉවත් උනේ දවල් දාණයට යාමට තිබූ නිසායි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ ගෞරවණීය උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේ මාර්ගඵල ලැබේවා. මේ කෙනා කන්දොමුද උසාවියට කැමතියි. අත උසන්න ඕන. හරි. ඉතරහට එනවා ලේසි. මෙයාගෙන් මම අහන්න කැමති මේ ආනාපානෙ පෙනෙන වෙලාවෙයි නොපෙනෙන වෙලාවයි කියන දෙකෙන් කොයි එකද වඩා හොඳ නැත්නම් කොතනදද වඩා හොඳ සතියක් පවතින්නේ කියලා. ආනපනෙ පෙනෙනවා ඉඳපු ගමන් නැති වෙනවා ආයෙ පේනවා කියන කතාවක් මැදට ලියවෙනවනේ. අන්නේ වෙලාවේදී මේ ආනපනෙ පෙනෙදී ඒක දැනගන්න සතියක් තියෙන ඊටසේ පේන්නේ නැති වෙලාවේ සතියක් තියෙනවනේ. මේ දෙකෙන් වඩා හොඳ කාර්යක්ෂම කුසලතාවයකින් හෙබි සතිය තියෙන්නේ ආනපනෙ පෙනිපෙනී පවත්තන ආනපන සතියේද එනතන් ආනපනෙ නැතුව තාමත් මං සතියෙන් ඉන්නවා කියලා දැනගත් එකද. ආනාපානේ පෙනිපෙනි තියෙන සතිය. ආකම ඇහෙන්නේ නැහැ. මම මයිකේට කතා කරනවා. ආනාපානේ පෙනිපෙනි තියෙන සතියදී ඒත් ඇහෙන්නේ නැහැ. ආනාපානේ බලමින් ඉන්න අවස්ථාවේදී තමයි මෙදෙන් දැනෙන්නේ. ආයෙත් කියන්නේ. ආනාපානේ ආනාපානේ දැනෙමින් තිබෙන අවස්ථාවේදී. වෙලාවේ සතිය හොඳයි. එහෙම. එතකොට ඒ වෙලට බලපලා ඉඳලා ආනපන නැති වෙලා ගියාම Tamanට බයක්, චකිතයක්, සැකක්, අනතුරුදායක තත්යක් එනවද නැත්නම් කොහොමද ඒකට මුහුණ දෙන්නේ? එහෙම බයක් දැනුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මයික් එක මෙහෙම ලං කරලා තියාගන්න කටට. බයක් දැනුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් ඉස්සෙල්ලා එක්කන අපි අර උදාවියට කඳවන්න ආපු වෙන චේක්කන එතින්දී අහනවා දැන් මම මොකද කරන්න ඕන කියලා. මම ඒකට ඒකට උත්තරයක් Taman Taman කොහොමද උත්තර දෙන්නේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත්. මම ඒ අවස්ථාවේදී නේ ඇහෙන්නේ නැහැ. ඔහොම කිව්වට මම ඒ අවස්ථාවේදී නිරීක්ෂණය කරමින් හිටියා ඊළඟට වෙන දේ ගැන. නිරීක්ෂණය හිට කරමින් හිටියේ මොනවද? බුද්ධ කලාව දෙස බලාගෙන හිටියා. ඒ ඔම කිව්වොත් අර ඉස්සෙල් ප්‍රශ්නේ අපි එක්කන උත්තර වශයෙන් බාරගනියි. ගන්න බෑ. එයා දන්නේ හැංගිලා ඉන්නේ කැමති නැහැ විතරට එන්න. නමුත් එයා අහනවා මම මේ වගේ තැනකට ගියාට පස්සේ දැන් මම මොකද කරන්නේ? එයා චකිතයක් ඇවිල්ලා තියෙනාට සැකයක් ඇවිල්ලා තියෙනාට බයක් වගේ ඇවිල්ලා තියෙනවා. දැන් මෙයත් ඒ වගේම අත්දකලා එයා කියනවා නෑ ඇත්ත තමයි ආනපන තියෙනවා තමයි මට හුස්ම ගන්න පුළුවන්නේ. දැනෙන්නේ හැබැයි ආනපනේ නැති වෙලා ගියාම මට මෙහෙම චකිතයක් ආවේ නැහැ. මට බයක් ආවේ නැහැ. මම ඒ වෙලාවේ මොනවක්වත් නැති බව හුදකලාව දිහා බලන් හිටියයි කියලා. මම මේ විරුද්ධ වුණේ මේ කතා කරන නමුත් ඉස්සලා අහපු ප්‍රශ්නේ අහපු එක්කනා ඔය උත්තරෙන් සතුටටපත් වෙයිද? එයාට ඒක උත්තරයක් වෙයිද කියලා. වෙන කවුද කැමති සභාවේ මේ වගේ අසීරු තත්ත්වයකදී කට උත්තරයක් දෙන්නේ? බෙල්ල ගහලා යන වැඩේ හැබැයි. ආන්න මම එකනේ නැගිට හරි. අන්න පිටිපස්සේ ඉන්න අපි හිටගෙන මෙමු ඈ අරයටත් දෙන්න හිට ගන්න. අවසරයි ස්වාමීන් වහන්ස මටත් මේ වගේම අත්දැකීමක් තියෙනවා. මේ ආනාපානෙ නොදැනී යන අවස්ථාවකදී ඒ වෙලාවේදී බොහොම අපහසුතාවයක් වගේ දෙයක් තමයි දැනෙන්නේ චකිතයක් වගේ. තව කොච්චර වෙලා මෙහෙම ඉන්නවද මොකක්ද ඊළඟට කරන්නේ? සිතවිලි එනවා යනවා පේනවා වේදනා දැනෙනවා ශබ්ද හොඳින් ඇසෙනවා තව කොපමණ ප්‍රමාණයක් වෙලා මෙහෙම දරා නිකන් දරා ගන්න බැරි ගතියක් වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවක විනාඩි 10ක් 15ක් වගේ ඉඳලා සක්මනට මාරු වෙන්න කොහොඳයි කියලා හිතිලා එහෙම මාරු වෙච්ච වෙලාවක් මේ දෙන්නට මේ දෙන්න කොට ගන්න කවුරු හරි වෙන කවුරු හරි කතා කරන්න කියලා ඉස්සල එකන තියෙනවනේ ඕකට හරි ෂෝක් කවුද කැමති මේ මේ ප්‍රශ්නේදී මේ දෙන්නම මේක ප්‍රශ්න කරපගත්ත දෙන්නෙක් නෙවෙයි. දෙවෙනි කෙනාට කතා කරේ ආපු නිසා නැත්තම් ප්‍රශ්නයක් කරගෙන තිබුණේ නැහැ. පළවෙනි කෙනා ලියලම තිබුණාක ප්‍රශ්නයක් කරගෙන නැහැ. නමුත් මේ දෙන්නම කියනවා ආනපානෙ පේන වෙලාවේ ස්පාසුවක් තියෙනවා. නැති වෙච්ච වෙලාවේ ඒක දරාගෙන එම කාගෙන හිටිය නෑ හුවට. මුවින් නොබැන හිටියට මේ එතනදී ආනපානෙ තියෙන වෙලාවට වැඩිය හොඳ නෑ වගේ කියන එක තමයි මේ වෙලාවේ වැටහිලා තියෙන්නේ. මේ තව කවුද කැමති මේ එක්ක දෙන මෙන්න ගොඩ ගන්න නැත්නම් මේ දෙන බිම දාලා පාගලා දාන්න. සවිනන්ස ආනාපාන සතිය මේ නොදැනෙන අවස්ථාවේදී මට කිසි අපහසුයක් දැනුන්නේ නැහැ. ඒ වෙලාවේදී මම බොහොම සැහැල්ලුවෙන් ඒ වෙලාව ගත කරා. නමුත් ප්‍රකාශයක් කරා ඉස්සලා ආනාපාන පේන වෙලාවේදී සතිය හොඳයි. මේට වැඩිය කියලා. ඒක නැවතත් ප්‍රකාශ කරනවා. ආනපන පේන වෙලාවේදී තියෙන සතියත් ආනපන නොපෙන වෙලාවේ තියෙන සතිය දෙක අතර වෙනස අහනකොට කිව්වා ආනපන පේන වෙලාවේදී සතිය හොඳයි කියලා. සතිය හොඳින් තියෙන බව දැනෙනවා ආනපාන එය දැනෙන නිසා නමුත් මේ අනිත් අවස්ථාවේදී කිසි අපහසුවක් දැනුන්නේ ඒක බොහොම මේ ප්‍රීතිමත් අවස්ථාවක් විදිහට තමයි ගත වුනේ. ඒ වෙලාවේදී ප්‍රීතිය අපහසු නැතිකම නෙවෙයි සතියේ මාර්ගයෙන් කිව්වොත් ඒ වෙලාවේ තියෙන සතියක් තියෙනවද නැද්ද ඒක? ඒක ආනපානේ පේන වෙලාවේ සතිය රෙඩි හොඳද නරකද? ආනාපානෙ පේන පේන වෙලාවට වඩා හිතට ප්‍රීතිමත් ගතියක් දැනෙනවා. උසාවියට බොරු කියන්න දෙන්න එපා. මම හරියට පිටිර දැන තියලා හොම්බට දෙයක් අයින්. පිටිර තද කරලා ගහන්නේ මම කියනවා ප්‍රීතිය ගැන කතා කරන්න එපා, සුඛය ගැන කතා කරන්න එපා. ඒ වෙලාවේ පවතින සතිය ආනාපානෙ පවතින සතිය ආනාපාන සතිය කියනවා. ආනාපාන නැතිලා මම බොහොම ප්‍රීතියෙන් සැහැල්ලුවකින් ඒ වෙලාවේ තියෙන සතිය ආනාපානයේ පවතින සතියට වඩා දක්ෂ සූර කුසල සතියක්ද එහෙම නැත්නම් ආනාපානේ පවතින සතියද හොඳ එක. තව කවුරුම කවද අත දාමුකෝ මේකට. ඈ? කවුද අත උසන්න කැමති මේකට මේ Tamange මේ උත්තරයක් බඳින්න. මේ මෙතන ප්‍රශ්න මේ මයික් එක පාස් කරන්න. අරමුණක් නැතුව තියෙන සතිය තමයි හොඳ සම්ම. මම සම්පූර්ණ ස්වාමීන් වහන්සේම කිව්වනේ මේ ආනාපාන සතිය මාව නම් ගාවන්න එපා. <laughs> මාව ගාවන්න නැතුව මං කියන්නේ තමන්ම නැගිටලා ඉඳලා කිව්වොත් දැන් ඔන්න එනවා අනිත් පැත්තට. දැන් හරි මට ඕනේ දැන් ඔන්න රණ්ඩුව තමයි. එතකොට දැන් අර කතා කරපු නැති එකනත් එනවනම් මං ඒත් සාදරයි. දැන් කියනවා මෙතන ප්‍රකාශයක් කරනවා ස්වාමීන් වහන්සේත් කියලා තිනවා මෙයා නැගී හිටිනවා ආනාපානෙ දැනෙන වෙලාවේ පවතින සතියට වැඩිය වඩා දක්ෂ කුසල සූර සතිය තමයි ආනාපාන නැතුව තියේදී සතිය තියෙන එක. මේක ගැන මොකද කියන්නේ සභාව. දැන් අපිට පැහැදිලි දෙපැත්තක් තියෙන නිසා සභාවට නිකන් ඉන්න බෑ දැන්. අරමුණක ඉඳගෙන යනකොට කොහොමද අරමුණ නැති වෙලා යනවා ස්වාමීන් වහන්සේ. එතකොට අරමුණ නැති තැන තමයි වැදගත් තැන වෙන්නේ. එතකොට මේ අරමුණ නැති තැනට ගියාට පස්සෙත් ආය අරමුණ අල්ලගෙන එකේ තේරුමක් නැහැ. ඒ අරමුණ නැති තැන තියෙන දේ මේ බාර ගන්න එක තමයි මම කියන්නේ. හරි ඒකේ තමන් කියපු වචනට සාධනී සාධනීයක් නැත්නම් ඒක මේ උපේල සපේල කියන කතාවක්. දැන් අපි දෙනවා ඔය ජූරිය මොකද කියන්නේ? දැන් මේ දෙපැත්තක් හිටගෙන ඉන්නවා විත්ති කුඩුවේ සැපෙලි කුඩුවේ. තව කවුද කැමති මේකේ මේ මේකට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න? කවුරක්වත් මෙන්න මේ ස්වාමීන් වහන්සේ නමක් මයික් එකේ ඉල්ලනවා. හොඳයි සාමාන්‍යයෙන් අපි මේ නිදර්ශනයක් වශයෙන් මම කියන්නම්. අපි යම් කිසි වැඩක් කර කර ඉන්න වෙලාවට මහන්සි වෙන්නකොට තව කෙනෙක් වෙලා කියනවා ඔය දැන් වැඩේ නැවත දැන් මහන්සි වෙන්නේ පොඩ්ඩක් නවත් නවතින්න කියලා. එතකොට අපි වැඩේ කරනවද නවතිනවද? අපිට නැවත විවේක ගන්නව නේද? මේ වගේ තැනක් තමයි තියෙන්නේ. අපිට හොඳ එතන අපි නැවතිලා පොඩ්ඩක් හොඳට ඉන්න එකයි පහසුවේ. ඒක තමයි අපිට අපි මේ එතන තමයි එන්න ඕනේ නේද? අපි මේ ඔට්ටුවෙන් එතෙන් එන්නේ නේ. මං හිතන්නේ එහෙමයි. මට මට හිතන්නේ එහෙමයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පස්සේ නැගිටපෙන්නටයි පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. අර දෙන්න දැන් දාඩිය දානවා, වේවුලනවා, අපහසුටපත් වෙනවා. දැන් මං මං කියනවා ඉස්සලා කතා කරපු දෙන්නට නැවත මත ප්‍රකාශ කිරීමේ හැකියාව අවශ්‍යතාවය අවස්ථාවක් දෙනවා මම. දැන් මං මම නැවතත් ප්‍රශ්නේ වර්ණගෙනවා. ආනාපානේ වගේ අරමුණක් පවතින ආයේදී ඒක දැනගන්න සතියක් තියෙනවා. ඊට පස්සේ අරමුණ දැන දැන දැක දැක ගෙවන් වුණාට පස්සේ එතන සතියක් තියනවද තියනවනම් ඒ සතියේද හොඳ නැත්නම් ආනාපාන තියන ආනාපාන සතියේද හොඳ අලුත් එක්කෙනෙක් කතා කරන්නේ මට අතෝසන් ලෝඩ අන අන මයික් එක යනවා දැන් සෝනස ආනාපාන සතිය නැති අවස්ථාවේ තියෙන සතිය තමයි ශක්තිමත්. ඒක ඇත්තට මේ වරණ ගන්න ඕනේ ආනාපාන තිබිලා දැක දැක ගෙවම් කරපු වෙලාවට සතිය. නමුත් ඒ උනාට දැන් මේ ඇති කරන தත්වයටදී එහෙම උනාට ඒ ඇති தත්වයේ පිළිබඳ සැකයක් බයක් අනිශ්චිතතාවයක් රහෙන් අයින් වුණා වගේ බයක් එන්න පටන් අරගත්තොත් එයාට දැන් අපි මේක ඒත්තු ගන්න දෙන්නේ කොහොමද? එම් බය ඇති වෙච්ච ගමන් එයා ආනපනේ හොයාගෙන යන්න පටන් ගන්නවා. ආනපනේ පතනවා. ආනපනේ සරණ හොයනවා. ඒ හොයනවා වෙනුවට මේක මේ මොනවාක්වත් නැති එක හොඳයි. අපි වැඩක් කරගෙනලා විවේකයක් දුන්නා වගේ. මේකට කැමැති කර ගැනීම සඳහා නැත්නම් මේකට එකඟ කර ගැනීම සඳහා අපි කොහොමද ඒ බයක්සක අනතුරුදායක කෙනෙකුට මොන වගේ උත්තරයක්ද අපිට දෙන්න පුළුවන්? මොන වගේ උපදේශයක්ද? මොන වගේ කමටහනක්ද සුද්ධ කරලා දෙන්න පුළුවන්? දිගටම ඉන්න කියලා සානන්සේ සතියේ. ඉතින් බයක් ඇති වෙනව නම් මොකද කියන්නේ? සැකයක් ඇති වෙනව නම් මොකද කියන්නේ? අනිශ්චිතතාවයක් එනව නම් මොකද කියන්නේ? දැන් මේ දෙන්නගේ ඒකක් ඇවිල්ලා නැහැ. එකෙක් නම් කිව්වා මට ඇත්තට මේ වගේ බයක් චකිතයක් ආවා මම ඒත් කාගෙන හිටියා. විනාඩි 10ක් විතර ඉඳලා මම නැගිටලා ගියා සක්මනට ගියා. ඒ වගේ දෙයක් ඔය විවේක හම්බෙච්ච විකේ දිගට ඉන්නවනම් අපි ඉරියව් මාරු කරන්නේ නැතුව ඉන්න එකනේ කරන්න ඕනේ. අන්නේ දෙයක් කරන්න මෙයාට කොහොමද අපි කමට අනුසුද්ධ කළ දෙන්නේ? මොකද්ද දෙන උපදේශය? තමු මෙතන ඉන්නවා කියලා හිතාගෙන. ඒ කියන්නේ මොනවාක්වත් අරමුණක් නැතිවුණාට මම ඉන්නවා. මම දැන් මෙතන කියන එක හෝ අරමුණක් අරගෙන ඉරියව් මාරු කරන්නේ නැතුව චකිත වෙන්නේ නැතුව ශක කරන්නේ නැතුව ඉන්න එක. තවත් ඒ වගේ අත් උදව් තවත් ඒ වගේ මේ දෙන්න මයිකේ. තවත් ඒ වගේ අපි කොහොමද මෙයාට උදව් කරන්නේ? සැකේ වගේ දේවල් આવොත් පංච නීවරණ වෙන හින්දා පෙර මේ පුරුද්ද ඇතුව එතනට යන්න ඕනේ එතන බාර ගන්න පුළුවන් වෙන විදියට. නැවත නැවත එතන. ඒ ඒ ඔය ඔය කියන උත්තරේ Tamanට නම් ඇත්තයි. නමුත් ඔය අර සැක ඇති වෙච්ච එකනට ඔක උත්තරයක් වෙන්නේ නැහැ. මයික් එකට කතා කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ සැකය මට ඇති වෙලා දැන් මම මේක දකින්න අවස්ථාවේදී දැන් තමන්ම මේක මොකද්ද කරන්න කියලා පරිශන කරලා බලන නිසා මම එක සැරයක් නාසිකාග්‍රය දිසාම ආපහු බලන් ඉන්නවද කියලා නාසිකාග්‍රය ඒ කියන්නේ ආශ්වාසය දැන් දැනෙන්නේ නැහනේ නාසිකාග්‍රය දෙසම හිත යොමු කරගෙන ඉන්නවා කියලාගෙන හිටියා. ඒත් සමහර ලාවට සිතවිලි පිටට ගියා, ශබ්ද ඇසුණා. කයේ විවේකය හොඳින්ම පැවතුණා, සැහැල්ලු භාවය. ඒකට කිසිම වෙනසක් වුණේ නැහැ. නමුත් සිතේ මේ දැන් මොකද්ද වෙන්නේ කියන ගතියක් තමයි ඇති වුණේ සමනහස. ඔයන්නේ ඒකට අපි මෙතන මේක කමටහන් සුද්ධ වෙලා නැහැ. මේක සුද්ධ කරලා දෙන්නේ කොහොමද? මොකද්ද දෙන උපදේශේ? මොකද්ද අපි මෙයාට දෙන බුදුහාමුදුරුවෝ මේකට දීලා තියෙන සුතමේ ඥානෙ? කියන එක තමයි මම මේ අහන්නේ. මොකද සබාවෙන් එකමතු වෙලාවොත් ඒක ඔරිජිනල්. ඔයගොල්ලන්ගේ මේ එකක් නිසා දැන් ඇවිල්ලා තියෙන එකක් පොඩ්ඩක් ඉන්න. එකක් කිව්වා මේකේ පුළුවන් තරම් ඉන්න බලන්න කියලා. අනිත් එක කියනවා මේ සැකේ આવොත් එක නීවරණයක් වෙනවා. ඒ නිසා නීවරණ වෙන්න දෙන්නේ නැතුව මේකේ වැඩි වෙලාවක් ඉන්න බලන්න කියලා. බලන්න මෙතෙන් මයික් එක පාස් කරන්න බලන්න. අවසරයි ස්වාමින් වහන්සේ ඒ වගේ වෙලාවකදී මම මෛත්‍රී භාවනාවට වගේ වෙනස් වෙනවා. ඔය එතකොට ඒක මේ මේ தත්ත්වදී ඇති වෙච්ච ද්වේෂයක් නැති කර ගැනීම සඳහා කරන දෙයක්ද? ඇයි මෛත්‍රිය තෝරාගත්තේ? මෛත්‍රිය අපි ගන්න සමාජයට අකමැත්ත අමනාපේ ද්වේෂයක් ඇති වෙච්ච වෙලාව. ඔව්. මෙතන මෛත්‍රිය ගන්න කලින් වටන මෛත්‍රියක තියෙන ආනිසංස දක්වපු නිසාද ඇයි මෛත්‍රිය තෝරාගන්නේ? එකක් මෛත්‍රියේ ආනිසංසය දන්න නිසා අනිත් එක ඒ වෙලාවේදී මට අරමුණ වෙනස් කරගන්න ඕන නිසා. එතකොට අරමුණක් අඳුනා දීමක් කරන්න. අරමුණක් නැති తত্ত্বය විතියෙද්දී දැන් මෛත්‍රී අරමුණ දාන්න හදනවා. මෙයා නාසිකාග්‍රේ බලලා තියෙනවා. තව කෙනෙක් බයට ආනපනේ බලනවා. තව කෙනෙක් සක්මනට යනවා. තව කෙනෙක් ඇද්ද කරිනවා. තව කෙනෙක් නිින්දට වැටෙනවා. තව කෙනෙක් සැක කරනවා. මේ මේ අපි අර මොනක්වත් නැති තත්ත්වෙට ගියාට පස්සේ අපි මේකට මූණ දෙනවද මඟ අරිනවද? මූණ දෙන්න ඕනයි. ඈ? මුණ දෙන්න ඕනේ. නෑ ආනපන මෛත්‍රී කියන වගේ අරමුණක් අඳුන දුන්නයි කියලා කියන්නේ අර தത്വෙට දැන් අර මොකක්ද නැත්තම් මොනවද දැම්ම වෙනවනේ. තවත් වෙනවා පිටිපස්සෙන් මතයක්. අවසරයි ස්වාමින් වහන්ස මේ මටත් ওই தത്വෙම ඒ කියන්නේ මේ අරමුණක් නැති වෙලාව ආවම මම කයට දැනෙන වේදනාවක් තියෙනම් ඒක ඒකේ ඉන්නවා ඊට පස්සේ ආපහු මේ ආනාපාන සතියට යනවා. එතකොට අර අරමුණක් නැති තත්වයට කොහොමද ඒක දාන්නේ? අරමුණක් නැත්තත්ට හුරු වීමක් කරන්න නෙමෙයි හදන්නේ. තියෙනවනම් වේදනාවක් බලනවා නැත්නම් ආනාපානෙට එන්න එනකොට ආනාපානෙට යන්න හදේ. ඒකත් මම හිතනවා ඒ අරමුණක් නැති තත්වයට දක්ෂ මුණ දීමක් නෙමෙයි උතන කෙරෙන්නේ කියලා. ස්වාමින් වහන්සේ ඒ අරමුණක් නැති අවස්ථාව මේ විනාඩි 5ක් හරි 10ක් හරි වගේ ඉන්නකොට මේ ඒක නිකන් අලස බවක් හරි එපා වීමක් වගේ ආවට පස්සේ ආයි ආනාපාන සතිය හොයාගෙන ඒකට යනවා. ඒක තමයි ආනාපානෙ මතුවෙන්න ඉඩ තියෙනවා කියලා සරුවචන්සේ සඳහන් කරනවා. එහෙමනම් ගියාට කමන්නේ. නමුත් හොයාගෙන යන තත්ත්වයට ගියොත් එතකොට අර විවේකයට හිස්තැනට කරන නිගරුවක් වෙනවා. ස්වාමින් වහන්සේ හොයාගෙන යන්නෙත් නෑ මට සතිය තියෙන හන්දා මේ අර හිස් භවයේ ඉඳලා ඒ කියන්නේ වේදනාවක ඉඳලා ඒක නොදැනී යනකොට මේ ආපහු ආනාපාන සතියේටම වැටෙනවා. ඒක තමයි වෙන්නේ. එතකොට අපිට කියන්න තියෙන්නේ තාම අරමුණ නැති තත්ත්වයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. වේදනාවක් තියෙනවා වේදනාවක් ආනාපානට ගියා ආනාපානේ ගියා. නමුත් යම් වෙලාවක කවුරු හරි දැන දැන දැක දැක හිස්තැනකට ගියොත් ඒකට මොකද කරන්න කියන එක අපි ගත්තොත් මොකද්ද ප්‍රශ්න? මොකද්ද ඒකට දෙන්න තියෙන අපි ඒකට එහෙම අහන කෙනාට මොකක්ද දෙන උත්තරේ? තවත් එන මතයක් පිටිපස්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ එතන පව් සිදු නොවන තරම් නිසා එතනම ඉන්න තමයි උත්සාහ කරන්න ඕන. ඒකේ පැත්තක් 150ක් තියෙන උත්තරේ. නමුත් එයාට හැක එනවනම් මම දැන් මොකද කරන්නේ? බය එනවනම් මොකද කරන්නේ? දැන් ආනපානේ හොයන ගතියක් තියෙනවා. හරියට කූඩුව දාපු කුරුල්ලෙක් පැනලා යන්න හදනවා වගේ. දැන් තනි වෙච්ච කෙනා කොයි වෙලාවෙ වටපිට එළිය වැටෙනකන් බලා ඉන්න වගේ. අපි ඉන්න ඕනකම තියෙනවා කියලා හිතමු. නමුත් සැක එනවා එක්කෙනෙක් පාළු ගතිය එනවා එක්කෙනෙක් නිදිමත එනවා එක්කෙනෙකුට යන්න හිතෙනවා. අන්න ඒ වගේ දෙයක් නොවි මේකේ මේ දිගට පවත්වාගෙන යන්න මෙයාට මොන වගේ යන්ත්‍රයක් මොන වගේ පිළිත් නූලක් ගැට ගහලා හරියට හොඳයි. එතකොට අරමුණක් දාන්නේ ආයසරයක් ඔය. අත උස්සන්නේ දෝ කතා කරුවට අපි ගණන් ගන්නෑ. කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. එතකොට මුළු සභාවටම ඇහෙනවා. හොඳයි. කරු ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේම දැන් එහෙම සැකයක් ඇති වෙන වෙලාවට තමන්ගේ ඉරියව්ව දෙස බලලා තමන් ඉඳගෙන ඉන්නව දැන් පරියන්කක වඩලා ඉන්නව නම් එතන ඉන්දියා එතන තද්දවීමක් හෝ එහෙම දැනීමක් ඇති වෙනවද කියලා බලලා අපි හිතමු වෙන්න පුළුවන් අර ඉස්සලා කරන් ඇත්තට එතන කිට්ටුවට තමයි සාකච්ඡා කරේ ඒකත් ප්‍රතික්ෂේප කරන්න බෑ නමුත් අපිට එහෙමත් නැති වෙනොත් අරමුණක් ඒ කියන්නේ හොයලා ගිහිල්ලවත් නැත්නම් ඉරියව්වවත් ආනාපානෙවත් නැත්නම් ඒ ඇතිවිච්ච විවේකයට අපි ප්‍රසිද්ධ මේ මේ මේ ප්‍රධාන අමුත්‍යක් විදියට සලකලා කටයුතු කරනවද නැත්නම් ගෙට සර්පෙක් ආවා වගේ කලබල වෙලා දඟලලා මේක අයින් කරගන්න හදනවද කියන දෙක දෙක අතර වෙනසයි මම මේ කතා කරන්න ගන්න හදන සාකච්ඡාව. මොනවාටත් අරමුණක් නැති தත්ත්වයේ ප්‍රධාන අමුත් වශයෙන් සලකලා ඒකට ගරු බුහුමන් කරමින් ගෙඩේ රඳව ගන්නවද නැත්නම් අරමුණු බලලා හෝ නාසිකාග්‍රේ බලලා හෝ සක්මන්ට ගිහිල්ලා හෝ අර ගෙට කැණ ටික ආපුවම අපි කරන වැඩක් තියෙන සර්පෙක් ගෙට ආපුවාම ඉක්මනට පන්නලා යන්න හදනවනේ. ඉතින් අන්නේ දෙකෙන් කෝකද කරන්නේ කියන එක අපි සබාව තාම එල්ලේ ඇවිල්ලා නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ අවස්ථාව බාරගත්තේ ඇත්තටම ආස්වාස් ප්‍රාස්වාස නිරීක්ෂණය කරන එකේ ප්‍රතිඵලයක් ලැබපු මේ ප්‍රතිඵලයක් ඉස්සෙල්ලා කට උත්තරයක් දුන්නා විනාඩි 5 10ක් බලලා සක්මන්ඩ ගියයි කියලා. නෑ මම මම ස්වාමීන් වහන්සේ පැය දෙකක් දෙකමාරක් විතරම ඒ දෙකටම නෑ නෑ එහෙනම් මම එක්ක ඇහුණ වැරදි ඉස්සෙල්ලා කිව්වා ඒ මේ ස්වාමීන් වහන්සේ සක්මන්ඩ ගිහිල්ලා ගියයි කියලා. දෙන්න මාරු නේද ඔය මම මයික් එක ගන්න. ඈ කොහොම බලන්නකො මේ මිනිස්සු කරන වැඩ මේ උසාවිය අවුස් කරනවානේ. හරි උත්තරේ දුන්නත් ඉතින් මට දඬුවම් කරන්න ඉතින්. අපාට උත්තරේ හරි. මොකද කන්නාඩි ටික දාගෙන ආවෙත් නෑ මම. තවත් එන උත්තරයක්. අත උසගෙන ඉන්න ඕනේ මයික් එක එනකන්. සනසේ ඒ විදිහටම ඉන්නවා මොකක් හරි අපිට වේදනාවක් හරි මොකක් හරි දැනෙනකන්. දැනෙනවා? දැනෙනකන්. ඊට පස්සේ ඒක ඒ කියන්නේ තාමත් තියෙන්නේ අර ඉන්න එකේ ඉන්නේ උලක් උඩ ඉන්නා වගේ කටු උඩ ඉන්නා වගේ කටුකයක ඉන්නා වගේ වේදනාවක් එනකන් ඉන්නවා සද්දයක් එනකන් ඉන්නවා ආනපාන දානවා ඔක්කොගෙම තියලා තියෙන්නේ සාදර බවක් නෙවෙයි නෑ සතුටින් ඉන්නවා සාමාන්‍යයෙන් මොකක් හරි ගැටුම් ඉන්නවා මොකට වේදනාවක් එනකන් බලන්නේ නෑ ආ ඉන්නේ මේ මේ සැකේකින් නේ ඒ ඒ සැකේ ඒ සැකේ assume ඒ සැකේ නැති කරන්න අපි සාමූහික ප්‍රයත්නක් කරන්නේ. ඉතින් ඒක නිසා ඉතින් අරයයි මෙයයි කියලා බලන ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. කරන්න ගිය ගමන් මේ හිතට වේදනාව හිතින් හදනවා. හිතින් වේදනාව රූප හදනවා හිත. ශබ්ද හදනවා, ගඳ හදනවා, රස හදනවා, පහස ඔක්කොම හදලා දෙනවා හිත. මේ අර තියෙන කුතුහලය නිසා. විශ්වාසවන්තයාට විතරයි දැනගන්න පුළුවන් වෙන්නේ. ওই මොකක්වත් නැතුව, කායින්වත් ජග් ගන්න නැතුව ඉන්න පුළුවන් කියන එක. ඒක හොඳ නරකද කියන එක අපි පැත්තක තියමු. ඉන්න ඕනේ නම් අපි ඔය කරන මොන දේ කරත් අපේක්ෂා උපේ උපාදානා චේතනා අදිඨානා විනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චනානන් උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා උපේජිත් එපා උපාදානත් එපා චේතනත් එපා අදිෂ්ඨානත් එපා මොකක්කත්ම නැතුව හිටපන් කියලා බුදුහාමර ගිරිමානන්ද සූත්‍රය කියනවා ලෝකේ පිටවෙන සම්පූර්ණ අනාභිරතිය නම් මේ ඇති කරගත්ත දේ මොනම දෙයකින්වත් කලවම් කරන්න එපා පැහැදිලියට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා. අන්න ඒකට සූදානම් මනස හදන්නේ කොහොමද කියන එකයි මම මේ සාකච්ඡා කරුවේ. ඉතින් විනාඩි 10ක් 15ක් ගිය නිසා මම හිතනවා මෙන්න මේ වගේ උපක්‍රම දෙකක් කියලා දෙන්න පුළුවන්. මේක මතක තියාගන්න ඕනේ ආරමුණක් තියෙන තාක්කල් හිතේ කෙලෙස්. ආරමුණක් නැහැ කියලා කියන්නේ කෙලෙස් නැහැ. නිසා මේ වෙලාවට මොන දෙම්මත් කෙලෙස. ඒ නිසා අපි බලනවා කෙලෙසෙන්න පුළුවන්, වේදනාව එන්න පුළුවන්, ආනපනෙ එන්න පුළුවන්. ආවොත් කරන්න දෙයක් නැහැ. නමුත් පුළුවන් තරම් බලන්න මේ ප්‍රයත්නේ නිසා මම පුළුවන් තරම් කෙලෙස අඩු තැනකට ගියා. එහෙම පවතින්න ඕනේ. එහෙම නැත්නම් අර එක්කෙනෙක් කිව්වා වගේ නීවරණයක් දාගන්න වෙනවා සැකේ. දෙක මේකට ලෑස්තිලා යන්නේ කියන. මේක තමයි භාවනාවේ එක තහනම් පොලක්. ඒ හිස්තැන්න ගියාට පස්සේ අපි කාය විවේකේ නෙවෙයි චිත්ත විවේකේ නෙවෙයි දැන් උපදි විවේකියුත් දෙන්න හදනවා අනුසේ ධර්මයකටවත් ඇවිල්ලා මේක කරපන් අර කරපන් කරන්නේ නැතුව උපදෙස් දෙන්න නැතුව ගොඩ පෙරක දොරු කන්නේ නැතුව එහෙමම ඉන්න හදනවා ඒකට දැනගෙන යන්න ඕනේ මේ සැකේන. ඉතින් දැනගෙන යන්න ඕනේ බයේන. දැනගෙන යන්න ඕනේ නිදිමත වෙනවා. දැනගෙන යන්න ඕනේ අනිශ්චිතතාව වෙනවා. ආයුවට තමයි කෙලස් කියන්නේ. ඒ තමයි මායя කියන්නේ. මම මම මෙතෙන් ආව පාරක පිළිවන් සද්ධාවේ ඔය මොන සැකේව සීල කැඩෙන්නෙත් නැහැ සතිය කඩා ගන්න නැහැ සීලේ සතියයි සමා මේ සීලේ සතියයි සද්ධාවයි. මුද්දටම පරීක්ෂා කරන්න පුළුවන් තැන. සද්ධාව මැදි නම් සැකේනවා. එහෙම නැත්නම් සතිය නැත්නම් හිතනවා සතිය තියෙන්නේ අරමුණක් තියෙනකොට විතරයි කියලා. ඒ නිසා මේක බොහොම වැදගත් තැනක්. මේ භාවනා කරනකොට මතුවෙන එකක්. මතු වෙච්ච එක ලොකු දෙයක්. නමුත් ඒකේ පිහිටිය යුතු ආකාර අපි දන්නේ නැත්නම් අපි බොහෝ විට ඇහැට වැලි ගැහුවා වගේ වෙනවා. බොරදියට බයදිටි එකතු කරගත්තා වෙනවා. එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහයක් කලවම් කරගත්තා වෙනවා. හැබැයි කාටවත්ම බෑ මේකට එක සැරින් උත්තර දෙන්න. ටික ටික ටික ටික ලෑස් වෙලා ගිහිල්ලා මේ වගේ දීර්ඝ කාලීනව නේවාසික වැඩමුළු කරන ගමන් නැවත නැවත එන්න දීලා මේක මම බලාගෙන යනවා වරෙන් මම මේක ඉන්නවා කියලා ගියාම පොඩ පොඩ පොඩ පොඩ හරියට ගුරුත්වාකර්ෂණයේ හිටපු ගංගනගාමියෙක් ගුරුත්වාකර්ෂණයේ එළියට ගිහිල්ලා ඒ ගුරුත්වාකර්ෂණය නැත්තැනක ඉන්න පුරුදු වෙනවා වගේ. මෙහෙදි පුහුණු කරන්න බෑ. මෙහි ගුරුත්වාකර්ෂණය නැත්තනම් හදන්න බෑ. නමුත් කියලා යන්න ඕනේ. ඔතෙන් ගියාට පස්සේ මෙහෙම බඩු තියන්න බෑ. ඔක්කොම විපා වෙනවා. ඒ හුස් මහුස්න් ගියාට පස්සේ පෙන්නනවා ඒ කරන හැටි. හැම හැම උපකරණයක යකඩෙන් හදලා තියෙන්නේ. තියන්න ඕන තැන කාන්දම් කැලලකට තමයි තියන්නේ. මුළු එකම කාන්දම්. ඒකේ තිබ්බොත් විතරක් හැඳ ගැරපුවා තියෙයි. අතෑරියොත් පාවෙනවා. මෙහෙම බත් කන්න බෑ ඔක්කොම පාවෙනවා. ටූත් පේස්ට් එකක් වගේ එකක් දාලා කටට තියලා මිරි කන්න ඕන. කටට යන. ඉතින් හැබැයි මෙහෙ පුහුණු කරනවා. කියනෝ උතනින් හැතැම්ම හයක් ගිය ගමන් මොකුත් නැහැ. ඔක්කොම පාවෙනවා. ඒ නිසා තමන් කැරකෙනවත් දන්නේ නැහැ යනවත් දන්නේ නැහැ මොකද පිටිපස්සේ මොකුත් පේන්නේ නැහැ. අපි යනවා නම් දෙපැත්තේ තියෙන ඉපැයි දැනගන්න අපි යනවද නැද්ද කියන ඒවා මොකක්වත්ම නැහැ. තමන් අතේ තමන් කැරකෙනවා නම් දැනගන්න විදියක් නැහැ. යන්නේ කැරක් කැරකේ. ඒ ටික පුරුදු කරලා යනවා. ආන්නේ පුරුද්ද ඉමුනයිසේෂන් එකක්. අපි කියන්නේ ප්‍රතිශක්තියක්. බුද්ධ ශාසනයක් නැති කාලේ අපි භාවනා කරුවොත් මොකද වෙන්නේ කියලා හිතාගන්න. මේ විදිහට උපදේශ නැතුව මේ වගේ අපි සාමූහික සාකච්ඡා කරන්නේ නැතුව කොච්චර භාවනා කරත් අපිට ඔය රූප ලෝකේ පන්නන්න පුළුවන් වෙයිද කියලා බලන්න. මේකත් නිවන නෙවෙයි මේ. මේ යන්නේ ඉස්සලා පොඩි කඩින් පරීක්ෂණයක් විතරයි. ඒකෙදි අනිවාර්යයෙන්ම සැකේනවා. අනිවාර්යයෙන් බය වෙනවා. මොකද කාය අපේක්ෂාව ජීවිත අපේක්ෂාව නිසා. ඒ නිසා ඒ වෙලාවට ඒ කරන උපක්‍රම ඒකට ගන්න උපක්‍රම වල මං අහන දෙයක් තමයි ඥාන පරිමකමක් තියනවාද කියලා. මේ වගේ තැනකට ගියාට පස්සේ සූදානම් වෙලා යන්න ඥානකමේ පරිමකමේ බලපෑමක් තියෙනවා. පැවිදිකමේ උපවිදිකමේ බලපෑමක් තියෙනවා. බුද්ධඝංකමේ අබුද්ධඝංකමේ බලපෑමක් තියෙනවා. පොඩි ළමයායි නාකියයි කියලා බලපෑමක් තියෙනවා. උගත්කම නුගත්කම බලපෑමක් තියෙනවා. පිංකම් කරා නොකරා කියලා බලපෑමක් තියෙනවා. මොකද හිතේ? මොකද්දෝ තියෙනවා තමන්ගේ කම්මෝගෝචිකාවු කියලා පයින් එක යනවා. ඒ මං කියනවා මං දන්නවා ෂුවර් මං යන්න ඉස්සලා බැනුම් ගන්නවා කියලා කියලා යන්නේ. ඔතෙන් ගියාට පස්සේ ගෑනුන්ට එහා පැත්තට යන්න බෑ චර්චුරුකා. එයා පැනවියව පිරිමි වගේ. පිරිමි හිතක් හදාගන්න ඕනේ. මෙතෙන් එනවමයි. ඔය පිරිමින්ගෙත් ඉන්නවා ඉතින් ගෑනු නැකතින් ඉපදිච්ච කට්ටිය, චර්චුරු ගන්න කට්ටිය. අද පරුෂත්වයේ කියලා එකක් තියෙනවානේ. පරුෂ පරුෂ ගතිය. සාහසික ගතිය. ඒක මෙතෙන්දී ඕනේ. නැතුව බෑ. වනවන්න ගත්තොත් අයියෝ අර මේ අත්තට්ටු කරගෙන ගත්තොත් ආයෙත් ගිහලා මාධ්‍යක ඔඩක් කොට තමයි වැටෙන්නේ. වැටෙන්නේ පණි පළච්චාවයි all the frog jump into the old pond plop. කම්මෝගෝචිකාගෝ රාජාවෝ මාවෝ ගංගාවෝ. පැනපන් පැන්නොත් එහා පැතර ගියාට පස්සේ ඔන්න තේරෙයි. ඒ නිසා මම මේ ගෑනු කටට තරහට කියනව නෙවෙයි. ගෑනු ගතිය කියලා එකක් තියෙනවනේ. ෆෙමිනිටි කියලා එකක්. මැස්කියුලිනිටි කියලා එකක්. මැස්කියුලිනිටි කියලා කියන්නේ අභියෝගයට කැමති. පරුසයි. එහි මේ කෙල්ලෝ ටික මට ඕනේ අන්නේ තෙන්න කන්නේ. නාගියෝ නාගියෝචන හිතන්නම බෑ. ඒක ඔක්කොම අටුවම් බහලා ඇටත්තලත් එකම තියෙන්නේ. අර ගිය පාරෙම තමයි. ඒගොල්ලෝ මැරුණාට පස්සේ ඊගාව සැරේ ආත්මයට ගැන පොඩ්ඩ සැලසුමක් තියෙනවා මගේ. දැන් මේ දවස්වල භාවනා කරනවා බඩදරුවන් මන්ට අම්මලාට. දැන් මේගොල්ලෝ මැරලා ගියාට පස්සේ ওই පිරිසිදු ගත්තාම බඩදරුවන් මලා භාවනා කරවලා අම්මා ගැන ෂුවර් එකක් නැහැ, බබා ගැන ෂුවර් එකක් තියෙනවා මට. ඔට්ටුයිද අපි නැත කරමුද? ප්‍රශ්න කරන්නේ ප්‍රශ්න අවසන්යි සයින්වස්. ඒ නිසා මේක කල්පනා කරන්න භාවනා කරනකොට මේ වගේ අනිශ්චිතතාවයකට ආවොත් ශ්‍රද්ධාව තියාගෙන යන්න. සීල කැඩලා නැහැ කියලා හොඳට විශ්වාස කරගන්න සතිය තියාගන්න. කියලා බලන්න ඒ සතිය තමයි මම මට විනිශ්චය කරන වචන වගේ හොඳම සතිය මොනම අරමුණක්වත් නැතුව පාවිච්චි සතියක තමයි කුසලම සතිය. ඒකට ලැහැසිලා යන්න. ඒකට ගියාට පස්සේ මොකද කරන්න කියලා අහන එකමයි ප්‍රශ්නේ. ඒකමයි කුකුස. ඒකමයි සැකේ. එහෙම කරන්න එපා ලෑස්තිලා යන්න කියන එකයි ඉතින් අපි එතනින් අපේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. අපිට විනාඩි 40ක පමණ කාලයක් තියෙනවා සක්මන් කරන්න. ඊට පස්සේ අපි නැවත තුනට එකතු වෙනවා මෙතන සාමූහික පරියක පරියක භාවනාවකට අපේ සාකච්ඡාව මෙතන સમાપ્ત කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.